වේවා නැත්නම් රළු ආහාර වේවා කියලා අපි සාමාන්‍ය වචනෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කාම ලෝකයේ එහෙම නැත්නම් කාම ගුණික රසය එතම ඉඳුරම් පිනවීම තාම තේරුම් ගත්තේ නැති කෙනා තමගේ සංසාරේ ප්‍රධාන වශයෙන්ම ගත කරන්නේ මේ ආහාර විශේෂයි. ඉතින් එතකොට ඒ කෙනාට ඉන් එහාට තියෙන නැත්නම් මේ කය මික්මවා ගිහිලා බලන්න තියෙන හිතක් කියන එකක් ආධ්‍යාත්මයක් කියන එකක් ආගමක් ධර්මයක් කරගන්න වෙලාවක් වෙන්නේ ඒ තරම්ම මේ ආහාර විශේෂයි ව්‍යාපෘත වෙලා ගත කරනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් අර තීර්ෂණික ජීවිතය වගේ තමයි තීර්ෂණත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ආහාර ගවේෂණය කරන්නේ. ඒ නිසා ඒක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා හෝ නිදර්ශන නැහැ කියලා හෝ අහක දාන්න බැරි විශයක් මේ නිසාම සර්වජන් වහන්සේ අලුතෙන්ම Taman ඉදිරියටපත් වෙච්ච නන්නාඳුන කෙන පුද්දලෙක් හම් වෙච්චාම එයාට අනුපූරයෙන් ධර්මයේ හඳුල්ලා දෙන වෙලාවේ ශාසනය හඳුල්ලා දෙන වෙලාවේ ඉස්සල්ලාම දානානිසංස තමයි පෙන්වන්නේ. මොකද ඕනම කෙනෙකුට කෑමක තියෙන ආනිසංස ආදීනව පේනවා. ඒ කෑම සඳහා තමයි අපි මේ හොඳ නරක වැඩ කරන්නේ. ඉතින් ඒව කෑමක් තව කෙනාටත් අවශ්‍යයි. තව කෙනෙකුට දෙනකොට දාන ආනිසංසේ කෑමක් දීමේදී ලැබෙන ආනිසංස ටික ඉතින් බොහොම ලස්සනට සමාජ ධර්මයක් හරහා විශ්ව කරන්න පුළුවන්. ඒ වගේ තමයි ආහාර පිළිබඳ ගැඹුරකට ගෙනියන්න ඉස්සෙල්ලා මේ කැබලි කොට ගන්නා වූ ආහාර පිළිබඳව කතා කරනවා. නමුත් කවද කොයි වෙලාවක හරි කෙනෙකුට තීරුම් ගත්තොත් මේ කාලතර කරන ඇඟ විතරක් නෙවෙයි මේක ඇතුලේ හිතක් කියලා එකක් තියෙනවා. මේ කැම සම්බන්ධ කරගෙන ඒ කය අහික්ම ගත්තත් තාම ඇතුලේ තියෙන හිත නොහික් මේ ගත කරන්න පුළුවන්. ඒ නිසා ඒ කිනාට ආහාර විශේෂ ඉක්මවලා කබලිකාර ආහාර විශේෂ ඉක්මවලා ගියොත් නාම ධර්ම හම්බ වෙනවා. නැත්තම් හිත කියන එක හම්බ වෙනවා. ඒක ඉස්සල්ලාම හම්බ වෙන එක තමයි මේ වේදනාව පිළිබඳව තියෙන අපේ ස්වභාවය. හැම කෙනාම හැම සතෙක්ම සුඛේ හොයාගෙන ගත කරනවා. ඒ නිසා ස්පර්ශය සුඛේ ලබා දෙන ස්පර්ශය ලබා දීම සඳහා අපි කැමට අමතරව කොච්චරක් මේ සුඛෝපභෝගී දේවල් සඳහා එහෙම නැත්නම් පාරිභෝගිකත්වයේ සඳහා මානසික වෙනවද කිව්වොත් අද මං හිතනවා අද සමාජයේ උඟාවක් ඒකට නිදර්ශන සපේනවා මේ ස්පර්ශය ලබා ගැනීමට අපි කරන විකටා විකණා නිසා ඒකෙන් අන්තිමට අපි ජීවිතේ કૃත්‍රිම කරගන්න හැටි, පරිසරය දූෂණය කරගන්න හැටි, පෘථිවිතලේ රත් කරගන්න හැටි, සිත දූෂ්‍ය වෙන හැටි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ස්පර්ශය සඳහා රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම, එහෙම නැත්නම් අරණ්‍යගත වීම කරන්න බැරි. අපි ඒ තරම ස්පර්ශයට කෑදරයි, ස්පර්ශයට බැඳිලා. ඒ නිසා ඒ සප සම්පත් නැති වෙනවා කියන අදහසෙන් කාමයට බැඳිලා තියෙන එක එකක් දෙක ඒ කාම වස්තු අතාරින්න බෑ. අතහැරලා තියෙන විකල්ප වෙන අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීමදී අපට මේ වේදනා ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය ගොඩනගා ගන්නට ගොනු කර ගන්නට උත්තර සපයන වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් ගන්න අනිකුත් සූත්‍රවල සඳහන් වෙන විදිහට යම් කිසි කෙනෙක් Tamange පහස ඇඟේ හැපෙන, ඇහි හැපෙන දේවල් ගැන කතා කරොත් ඒ මුළු විශ්වයම ਸਰවඥන්සි සඳහන් කරලා තිනවා මේ සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා අතරින් සම්පූර්ණයෙන් අල්ලගන්න පුළුවන්. ඒක නිසා අපි මේ දෙක තුනක් පිළිබඳ දන්නේත් නැතුව සැප පමණක් අඹා යන ගතිය අපිට තේරෙන්නේ අඹා යන ගතිය වළක්වා ගන්න බැරි අපට ඒකෙන් ගැලවෙන්න බැරි අපි අනිකුත් වේදනා ගැන කිසිසේත්ම හදාරන්නේ ඒක අපිට කාලකන්නිකමක් ඒක අපිට පරණ කර්මයක් දුක පරිසන්දීමක් වශයෙන් සඳහන් කරන්නේ ඒ නිසා අපිට ස්පර්ශය පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කරන්න වෙන්නේ මොකද මරණකම සැප පිටිපස්සේ විතරයි එළවන්නේ මේ නිසා කොච්චර සැප හොයන්න ගිහිල්ලා ආදීනව වැටුණත් ඒක තේරෙන්නේ නැහැ යාට ඒක පුදුම හිතෙනවා ඒ පිටිපස්සේ ගිහිල්ලා කොච්චර ඥාණේ තිබුණත් කොච්චර පින් තිබුණත් කොච්චර පැවිදිලා හිටියත් ඒ පැත්තට යන්න ගත්තොත් ශපෝ වෙන පැත්තට මොන විදිහකට වළක්වන්න බෑ. ඒක නිදර්ශන වශයෙන් කියන්නේ පළඟැටියෙක් ගින්නට පැනින වෙලාව දැක්කම ඌ හිතන්නේ ගින්දරේ පාට රත්තරන් නිසා මේක රත්තරන් කියලා හිතර පයින්නවා කියලා තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. ඌ ඒක වටේ කැරක් කැරකි පුළුවන් තරම් එක්මන්ට ගින්නට පනින්න හදනවා. පැනපුවාම උගෙම තටු පිච්චිලා උගෙම අතපය පිච්චිලා පුලුටු ගඳක් එනවා. අර ඉතුරු වෙච්ච අඬු ටිකෙන් ඉතුරු වෙච්ච තටු ටිකෙන් නැවතත් ගින්නටමයි පයින්නේ. පැනලා මැරලා යනවා. ඉතින් සර්වචනාංශේ දවසක් තමන්නාසිගේ කුටි ඉදිරිපිට එලිමහනේ භාවනා කරනකොට එතන බුදුහාමුදුරෝ ඉන්න කුටිය කියලා පේන්න පහනක් පත්තු කරලා තිබුණා එළියේ. ඉතින් පහන ළඟ ඉඳගෙන බුදුචානන්සේ භාවනා කරනකොට ඒ කුරුමි සත්තු ඇවිල්ලා අර පහනට වැටලා මැරෙනවා. ඒතකොට පුත්‍රජාන වහන්සේ උදාන ගාතාවක් කියනවා කෘමි සත්තුන්ට බණ කියන්න බෑනේ. උදාන ගාතාවක් කියනවා අනේ මේ කෙටි ආවුස ඇති සත්තු මේ සැප හොයාගෙන ගිහිල්ලා ගින්නට පැනලා ඊටත් වැඩිය කෙටි ආවුස ලැබලා මේ සංසාරේ විනාශ වෙන හැටි එච්චරමයි මේ කාමභෝගී මිනිස්සයා ස්පර්ශය හොයාගෙන ගිහිල්ලා ඒ පහස සඳහා අපි ගොත් කාම මිත්‍යාචාරයේ සඳහා එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවීම සඳහා නොකරන දෙයක් නැහැ. සම්පූර්ණ ඒක පෙනිපෙනි දැක දැක ඒක කරනවා. ඒක දිහා බලනකොට පේනවා මේ කාමය මොනතරම් අධිරාජිනියක්ද? යාගේ රාජධානිය අපි කොච්චර බත් බැලියෝද? අපි දාසකම් කරනවාද කියන එක වැටහෙනවා. ඉතින් ඒ නිසා එතනදිත් බුදුජානනාංශය සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ස්පර්ශය තමයි පහස කියන මාතෘකාව දන්නවනම් එයා ඒක දැනගන්නේ මේ තුන් ආකාර වේදනා හරහා ඉතින් වේදනා පරිචය නැත්නම් වේදනා විෂය සියලු 100ක් දැනගත්තා නම් එයාට ඒමත් වෙන කරන්න දෙයක් නැහැ නිවන් දකින්නයි කියලා. ස්පර්ශය හරහවත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වොත් කාය අනුපස්සනාවට පස්සේ ලැබෙන මේ වේදනානුපස්සනාව කියන ඒ විෂය හරහ වේදනානුපස්සනාව දිගේ කෙලිම නිවන් දකින්න පුළුවන්. ආය වෙන දේවල් ඉගෙන ගන්න ඕන කමක් නැහැ. වේදනා විෂය හරහම තුන් ආකාර වේදනා හරහ කෙනෙකුට මේක භයානකම සහ ඒක වශී කරගත්තොත් දැනගත්තොත් නිවන් යන්න තියෙන කෙටි පාරක් විදිහට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි ඊයේ පෙරේද දවස්වල ගත්තේ මේ මනෝ සංචේතන ආහාර කියන චේතනා. අපි මේ දවසක දැන නොදැන පහල කරගන්නා වූ චේතනා, ඒ චේතනා දිහා බලනකොට බුද්ධ ජනසේ සඳහන් කරන මේ සෑම චේතනාවක්ම කාම චේතනා කියලා. එහෙම නැත්නම් කාම රාග භව රාග විභව රාග කියන මේ රාග තුන නිසා ලැබෙන හැම චිත්තක්ෂණයකම අපි චේතනාකේ කෙලසනවා. ලැබෙන මේ පිරිසුදු චිත්තක්ෂණයක් හැම වෙලාවෙම අපට ලැබෙනවා. ඒ ලැබෙන ලැබෙන චිත්තක්ෂණය <clears throat> ඒක කාම තණ්හාව නිසා, නැත්නම් භව තණ්හාව නිසා, නැත්නම් විභව තණ්හාව නිසා ඒක කෙලසගෙන ඊට පස්සේ නික්ලේශීව පහළ වෙන පිවිසුදු චිත්තක්ෂණය කෙලෙස් බරිත කරගෙන දීර්ඝ සංසාරයක් තව විඳවන්න වෙන කර්ම රැස් කරනවා. ඉතින් ඒ නිසා ඒකේ නා තේරෙනවා නම් මේ ඉස්සරහට මතුවෙන චිත්තක්ෂණය සුපිරිසිදුව එහෙම නැත්නම් නික්ලේශීව නිර්මලව පහළ වෙන චිත්තක්ෂණයකට අපි කොච්චර වේගෙන් අපිටත් ඉස්සලා අපේ චේතනා පහළ වෙලා ආශාවල් ඉස්සර වෙලා අපි ඒක මතින් මේ ඉඳුරම් පිනවීම කියන Tamange ඒ අවස්ථාවේදී තියෙන ඇහ කන දිව නාසය කය මන පිනව ගන්න ඒ චිත්තක්ෂණය කෙලස ගන්න හැටි. එහෙනම් තමයි අපේ කට්ටියගේ මගේ අයගේ එහෙනම් තමයි මම යන්නේන තැන්වල එහෙම නැත්නම් මගේ ඉදිරි අනාගතේ කියලා මේ මේ වර්තමාන මොහොතේ තියෙන ඉතුරුක් පිනවීමට අමතරව අපේ ගතියට මම යන්නේන හැමතැනම මට වෙන ඉදිරි අනාගතය සඳහා මේ ස්ථාවර කරගන්න මේ සැප අපි භවතණ්ණාව ඇති කරගන්න. ඒ භවතණ්ණාව සඳහාත් අපි නිතරම එනේන චිත්තක්ෂණේ කෙලස ගන්න. එතකොට අපි එන චිත්තක්ෂණේ ස්පර්ශ කරනකොට ඒ කෙලිසිලා ඉවරයි. ඒ කෙලිසිලා එක්ක කාම තණ්හාවෙන් නැත්නම් භව තණ්හාවෙන් නැත්නම් විභව තණ්හාවෙන් කෙලිසිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන්නේ කෙලසිච්ච චිත්තක්ෂණයක් ලැබුණා කියලා. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට දොස් කියනවා එහෙම නැත්නම් අනුන් දිහා බලනවා වෙන ඒජන්තවරයෙක් හොයනවා ඇයි මට මේ දුක් සහිත චිත්තක්ෂණයක් ආවේ ඇයි අනික් කෙනෙකුට ඊට වැඩිය වෙනස් චිත්තක්ෂණයක් ආවේ මේක ਸਰබලදාරි දෙයන්නාසික වැඩක් වෙන්න ඇති එහෙම නැත්නම් 100%ක්ම කර්ම වෙන්න ඇති එහෙම නැත්නම් මේක මින් එහාට වෙන කරන දෙයක් නැහැ කියලා අපි බොහෝ විට පශ්චාත්තාප වෙනවා ඒ පශ්චාත්තාප වීමට ප්‍රමාදය කියලා කියනවා. එහෙම නැත්නම් අපේ තියෙන මෝඩකම කියලා කියනවා. එහෙම නැත්නම් අපේ තියෙන තෘෂ්ණාව කියලා කියනවා. කිසි කෙනෙක් හිතන්නේ මේ එන චිත්තක්ෂණේ එන්නේ මොකද්දෝ චේතනාවක පැටලිලා ඒ චේතනාවට තල්ලුව දෙන්නේ එක්ක මේ කාමයේ පිළිබඳ ඉදරප්පලවීමේ ආසාවක් නැත්නම් මේ මගේ අකට්ටිය යන යන තැන්වල එනේන චිත්තක්ෂණය මට මේ සැප ඕනේ කියන සාතිකය වෙනුවෙන් එනත ඒක නොලැබෙන්න හේතු වෙන්නව කෙරේ හේතු වෙන කෙනා කෙරේ ද්වේෂය. මේ මට මේ කරදර කෙරුවේ මගේ මේ අහිංසක සැප දෙවීමේ කටයුත්තට බාධා කරන්නට ද්වේෂය. ඉතින් මේ තුනෙන් එකට පිටලා තියෙනවා. ඉතින් කවුරට හිතෙන්නේ මේක මේ මම මේ චිත්තක්ෂණේ එන්ට එන්ටත් කලින් මේක චේතනාවකින් කෙලසගෙන ඒ චේතනාව නිසා මට මේ පිරිසුදු පිතුරු චිත්තක්ෂණේ ලැබෙන්නේ පහස ලැබෙන්නේ මගේ ඒ තණ්හාවනෝ කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා අපිට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකන් ඉන්න ඕනේ. අනිත් එක භාවනා ජීවිතයට සම්බන්ධ කරලා බලනකොට ඒ මනෝ සංචේතනා කියන තමන්ගේ චේතනාවල් වැඩ කරන්නේ කොහොමද කියන එක දකින්න ඒකේන කාමයේ යෙදී ඉන්න තාක්කල් කොහොමඩක්වත් බෑ. ඒ යම් කිසි වෙලාවක කාමයේ යෙදී ඉන්නවයි කියලා කියන දැඩි චේතනාවක ඉන්නේ. එයා ඉන්නේ මේ දේ මම ළඟා කරගන්න ඕනේ මේ ජීවිතය ඇතුළත නැත්නම් මේ පස් අවුරුදු සැලැස්ම ඇතුළත තුළ ඒ නැත්නම් මේ මේ ජාත්‍යන්තර සම්මේලනය තුළ ඉතින් අපි තද්ද බල ව්‍යාපාරිකයදලා ඉන්නේ කෙනාට මේ චේතනාව ලොකු අත්ල උදව්වක් වෙනවා චේතනා Tamanට පිටුවහලක් වෙනවා චේතනා Tamanට ලොකු ආධාරකාරකයක් වෙනවා ඒ නිසා යාර කවදාකවත් චේතනාකයි වැඩ කරන්නේ මේ චේතනාව අබ්බී සංඛාරා දුක්ඛා කියන විතර දුකට හේතු වෙනවා කියන එක පේන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට මනෝ සංචේතනා කියලා අපි ඊයේ පෙරදා සාකච්ඡා කරපු මාතෘකාවට යන්න ප්‍රායෝගිකව යා පැහැදිලිවම කාම ගුණයන් පිළිබඳව නැත්නම් වස්තු කාමයේ පිළිබඳව තෑයෙන අවබෝධයක් ඇතුව වරින් වර හෝ ඊතාවරවම හෝ මේ කාම සංඥාගෙන් වෙන්වීම කරලා තියෙනවා. ඒක කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි ඒ තරම්ම ජීවිතේ පුරාවට එකතු කරොත් මේ කාමවස්තු වස්තුකාමයෙන් අයින් වෙන්න අමාරුයි. ඒක අයින් කෙරුවත් දැන් මේ වගේ පිරිසක් අඩු ගන්න මේ පැයේදී එහෙම නැත්නම් මේ දවස් ටිකේදී එකකින් අයින් වෙලා ඉන්නවනේ. ඒ අයින් කළත් ඒ කාම සංඥා කාම වස්තුන්ගේ සංඥාව හොල්මන අපේ හිතේ කොච්චර වද දෙනවද කියනවා අපි ඒක නීවරණ කියලා හඳුන්වනවා මේ නීවරණ පහම අර අයින් කරලා ආපු කාමයේ වෙනුවෙන් හිතන හිතවිලි. ඒකට කාම සංඥා කියලා කියනවා. ඉතින් කෙනෙකුට මේ නීවරණ ටික ඉක්මවනවයි කියන එක. ඉක්මවන්න පුළුවන් කියන සංඥාව හෝ తాවකාලිකෝ පොඩි දෙල්ලමක් නෙවෙයි. ඒ තරම් අපි නීවරණ විශාල කරගෙන තියෙනවා. මොකද අපි කාමයට කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවා නම් ගැති වෙලා තියෙනවා නම් දාත වෙලා තියෙනවා නම් ඒ තරම් ප්‍රමාණයක් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ හිතට ගොඩක් හිතවිලි එනවා. ඉතින් ඒක නිසා හිතා ගන්න පුළුවන් කාමය පිටු දැක්කත් කාම සංඥාව ඊටමත් පමාරු ඒකින බැඳගෙන වැද වද දෙනවා. ඉතින් එතකොට පුදුජාන්සේ රූපයේ රූප ආරම්මණයකට හිත දාලා අරවට එන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් රූපේ ආරම්මණයේ හිත නැවත නැවත යෙදවීමෙන් ආසන්නව යෙදවීමෙන් රූපේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලමින් රූපේ හිත ව්‍යවෘත කිරීමෙන් අර කාමයේ සහ කාම සංඥා ශිල්පීය ක්‍රමයට අයින් කරන්න කියනවා. ඉතින් උඟ දෙනෙක් මේ කාමයේ සහ කාම සංඥා අයින් කරන්න හදනවා. ඒ සඳහා ඉදිරිපත් කරගත්ත රූපාරම්මණය නැවත නැවත ඇසුරු කිරීම කිරීමේ වටිනාකම දන්නේ ඒකට මෙයාට අඳින්න ඉන්න අඳින්න ඉන්න මිනිහට හැටුලක් කරනවා වගේ රූපේ නීරසයි අරමුණ නීරසයි කම්මැලි ඒකාකාරී ඒක නිසා එයාගේ හිත නැවතත් කියනවා භාවනා කරන්න මට අරමුණේ හිත ඉන්න බෑ සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිතවිලි එනවා. ඒ නිසා මම මේ මේ බබා හම්බුනාට පස්සේ ඉන්නම් නැත්නම් මාත්‍යා පෙන්ෂන් ගත්තට පස්සේ ඉන්නම්. එතන මේ ප්‍රශ්නේ වුණාට පස්සේ මට පුළුවන් මේ භාවනා කරන්න කියලා අර කාම සංඥාවකේ තියෙන මේ මල්ලෙන් ගහන ගතියට බය නිසා අනිවරණට යට වෙලා බොහෝ දෙනා භාවනාව අතාරිනවා. නමුත් යම් කිසි කෙනෙක් අප්‍රතිහත උත්සාහයෙන් බහාත්ම තබන විදිහේ කෙලස්තාවන වීරිකින් යුක්තව භාවනා කරකට ගියොත් එයාට තේරෙනවා. දැන් අපි දවල් සාකච්ඡා කරපිලා දැක්කා වගේ සමහර වෙලාවල් වලට අපිට අරමුණේ හිත තියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අරමුණේ දැන් ආනාපානේ ඉන්නකොට මට මෙහිමයි වැටෙන්නේ. ආශ්වාසයේ ඉන්නකොට මෙහිමයි වැටෙන්නේ. ප්‍රශ්වාසයේ ඉන්නකොට මෙහිමයි වැටෙන්නේ කියලා අරමුණේ අලගිය මුලගිය විස්තර ව්‍යංජනාල ව්‍යංජන අංග ප්‍රත්‍යංග නිමිති දකින්නත් පුළුවන්. ඉති විශාල දියුණුවක්. මොකද මේ විස්තර දකිනා තාක් කල්යාට කාමයේ දරතේ නෑ, කරදරේ නෑ, කාම සංඥාවක් නෑ. ඒ නිසා යාට සිද්ධ වෙනවා ඊට පස්සේ මේ රූපයෙහිම නැත්නම් මේ රූපය ලං කර ගැනීමෙන් විස්තර බැලීමෙන් උච්ඡන්නව බැලීමෙන් අර කාමයේ පිටු දකින්න සහ කාම සංඥා පිටු දකින්න. ඊට පස්සේ ඇත්තටම භාවනා කරන කෙනාට ඒක විනෝදාංශයක් වඩපත් වෙනවා. මේ තාක් හිතට වද දෙන එහෙම නැත්නම් දුක් දෙන ප්‍රශ්න තිබුණා අනික හැම සංසාර සත්‍යකට වගේ තිබුණත් යම් යම් වෙලාවල් වල අරමුණේ හිත පැවැත්වීමෙන් අරමුණේ විස්තර හැවීමෙන් ඒකට කියනවා ස්වභාව ලක්ෂණ හැදෑරීමෙන් අරමුණේ සටහන් සහ ආකාර දැකීමෙන් එහෙම නැත්නම් අරමුණේ ව්‍යංජනන ව්‍යංජන බැලිල්ලෙන් හිත පුරවගෙන ඉන්න වෙලාවේ කාමසය කාමේසා කාමසඤ්ඤා නැතිවීමට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට ලොකු සාන්තියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ සාන්තිය භාවයෙන් නැගිටට පස්සේ තේරෙනවා. එතකොට යාට සංසාර බය දන්න කෙනෙක් නම් පේනවා මේ භාවනා කරනට හැම පරියන්කෙම නෙවෙයි කලාතුරකින් වෙලාවට අරමුණේ හිත নিমগ্ন වුණාට පස්සේ පරණ කුණු ගෑවිච්ච රෙද්දක් හොඳට සබන් දාලා හේතු වගේ ටික වේලාවකට සුද්ධ වෙනවා තේරෙනවා. එතකොට එයා අර භාවනාචින නපුරු පැත්ත, පැංගිරි පැත්ත, අමාරු පැත්ත වෙනුවට වරින් වර වරින් වර නිතිපතා භාවනා කරන මට්ටමට ආවයි කියලා හිතමු. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ අරමුණ විස්තර වැඩියෙන් දකින්න දකින්න සුළු වේලාවකින් අරමුණ උපනියන්න පටන් ගන්නවා. අරමුණේ විස්තර වැඩියෙන් දකින්න දකින්න ඒ අරමුණ නොබෝ වේලාවකින් උපනියන්තන්ට යනවා. අරමුණ ඈත තියලා ලෙඩ කපුට වැලකන්නා වගේ බලන හිටියට අරමුණ කිසි වෙනසක් දැක් ගන්න බෑ. අරමුණ ඉතා සමීපව ඊටමත් උච්ඡන්නව අත්ත නෑර දිගට බලන්න හිටියොත් වැඩි වැඩි විස්තර දකින්න දකින්න අරමුණ නැති වෙලා එහෙම නැත්නම් අරමුණ ගිහිල්ලා හෙවණල්ලා වගේ අරමුණ රූපේන රූප සංඥා එන්නවිලා රූපේ නැති වෙලා යනවා. ඒකට මේ යෝග අවචරය තියෙනවා. දැන් මේ පේන අරමුණ ඉස්සර වගේ ගන්න බහල මනින්න කියන ප්‍රෝ එකක් නෙවෙයි. බොහොම සියුම්. ඒ සියුම් භාවය ක්‍රියාශක්තියක් විතරයි ඒක තැම්පත් වෙන්න ඒක හැඩයක් ගන්න ඉස්සලා වෙන එකක් වඩපත් වෙනවා. මේ ක්‍රියාශක්තිය දිහා බලනකොට යෝගාවචරයට හොඳ සුතමේ ඥානෙ තියෙනවා නම් එනත හොඳ අසුවිරු ඥාන සහ අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්ද තියෙනවා නම් නැත්නම් හොඳට කමඨාන සුද්ධ වුණොත් එයාට පේන්න පටන් ගන්නවා මේක දිහා බලාන ඉන්නකොට මේකට කියන්න පුළුවන් මේ ගොජේ දිහා බලන ඉන්නවා. එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තියක් දිහා බලන ඉන්නවා. ඒ ක්‍රියාශක්තිය දිහා බලන ඉන්නකොට මේකට යමක් නොකර ඔහි නිකාම් බලන ඉන්නවා කියන එක වෙනුවට අපේ හිත විවිධාකාර අදහස් කෙනක් දෙනවා. මේකට මෙහෙම කරොත් නරකද අරහෙම කෙරුවොත් නරකද ඇයි මෙහෙම වෙන්නේ මගේ සැකයක්ද තතිය කැඩිලාද සීලෙ කැඩිලාද සද්ධාව නැති නිසාද ඇයි මේ මයි ඉස්සරහා මේ කුණු කන්දලේ ගොජ තම තමන් තියෙන්නේ කියලා මේක දිහා නිකන් බලාන ඉන්න බැරි කමකුත් නැත්නම් ඒකට ඇඟිලි ගහන්න හිතන ගතියකුත් අර කොල්ල බබා ඉස්සරහට ගිය හාව වගේ යාට හිතන නිකන් මේක අතින් ගැහුවලු ගැහුවොත් මොකද වෙන්නේ කියලා බලන්න ඉතින් අර ගොජේට අතින් ගහපු ගමන් අත අල්ලනවා වල දකුණ අතින් ගහම දකුණ අත අල්ලනවා පයින් යනපුවම් පය අල්ලනවා මේ පයින් අරපුවා මේ පයින් ඔළුවත් අල්ල මේ පහෙන්ම අල්ලගත්ත ගමන් ඊට පස්සේ ළඟ කොල්ල බබා තිබ්බ හිවල ඇවිල්ලා කාලා දානවා වගේ මේකට අත තිබ්බ හැම වෙලාවෙම පැටලෙනවා. ඒක ලහටුවක් වගේ. බුදුජානනාංශේ සඳහන් කළ තිනෝ කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදහම් බිකු මනෝවිතක්කේ. මේ අඬුවක් දැන් හිවලෙක් ඇවිල්ලා ඉබ්බෙක් ගාවට මේක කන්‍යම් මරණ්‍යම් කියලා බලන් ඉන්නවා. ඉබ්බ කරන්නේ අඬු ටික ඇතුළට අකුලගෙන ඉන්නවා. එතකොට ඒ වලට ඒ ඉබ්බගේ අඬු කඩන්නත් බෑ, බෙල්ල කඩන්නත් බෑ. මොකද කොරසතිය විතර එළියට තියෙන්නේ. ඒ තාක්කල් හිවල බඩගින්නේ බලන්නේ හිටියට ඉබ්බ කතා කරලා කිව්වත් මේ හිවල කතා කරලා කිව්වත් මාසින මට බෝ කණ්ඩෝනේ. ඒ හින්දා පුළුවන් නම් දාපන් අඬුවක් එළියට කියලා. ඉබ්බ කියනවා ඉතින් මොකනවනම් කාපයි ඉතින් දැන් ඔය ඉන්නේ මං ගෙඩිය පිටින්ම. ඉබ්බට කන්න බෑ. හිතන්න ආණ්ඩුවක් කියලා දැම්මත් මොකද වෙන්නේ කියලා දාපු දාපු ආණ්ඩුව හිවලා කනවා. ඒ නිසා මේ භාවනා කරනකොට ඒ කාමය නෑ රූපය ගෙවන් වෙලා ඒ රූපේ විවිධ හැඩතල වලට ඇවිල්ලා විවිධ විදිහට මේ ගොජයක් විදිහට පේන වෙලාවේදී චේතනා කරන හැම වෙලාවකම ඒ චේතනාවට සාපේක්ෂව අපි අර පේන දෙයට පාටලව ගන්නවා ලාටුක පැටලෙනවා වගේ පැටලුණාට පස්සේ ආය මොන විදිහවත් ගලවන්න බෑ මොකද මේ වුමනාවෙන්න මේ ළඟ ඉන්න කොල්ලව වැඩට මං ගහන්නේ. කොල්ලව දිහා බලන්නේ වැඩි කමට. ඉතින් යම් කිසි කෙනෙකුට මේ කොල්ලව දිහා බලලා දිත්තේ දිත්ත මත්තන් විදිහට ඇස්සක් තියෙනමුත් අන්ධෙක් විදිහට ඊටපමක දැක්ක නැති විදිහට. එහෙම නැත්නම් බීරෙක් වගේ හිටපන් නැහැ හිච්ච විදිහට. නැත්නම් අතපය කොරවෙච්ච මිනිහෙක් වගේ හිටපන් උට අත දාන්න නැතුව. ඥානය යොදන්න යන්න එපා. ඔකට මොනවක්වත් කරන්න කියලා. මෙන්න මේ නතර කිරිල්ල බුදුහාමුදුරුවෝ කිව්වට නතර වෙයිද? ඒක තමයි මනෝ සංචේතනාරෝල තියෙන හික්මීම. මේ දකින්න දෙයට යමක් නොකර දැක්කට නොදැක්කා වගේ හිටපං. ඇහුනට නැහැ වගේ හිටපං. ගාය තිබුණට රතපදි ගානේ නැතුව හිටපං. ඥානෙ තිබුණට මැට්ටෙක් වගේ හිටපං. මෝඩෙක් වගේ හිටපං. ඉතින් ඔක්කොමලා හිතනවා මේ බුදුහාමුදුරුව අපිට නිකන් මේ පණ තියෙද්දි අපි අන්තභාව කරන්න හදනවා. අපි මේ මේ දුර්වල කරන්න හදනවා කියලා අපි එක එක දේවල් වලට අත දාන. ඒක දාන දාන අවස්ථාවේ ඒ මතු කරන මතු කරන චේතනාවක් හරහා අනිවා අනවරතෙම කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒ දකින්නේ දැකලා නොදැක්කා වගේ ඉන්නවා කියනකොට මනෝ සංචේතන ආහාර වලට සාපේක්ෂව හික්මීමක් තියෙනවා නේද? මෙතෙන්ට යන්න මතක් කරන්න මම ඒකටයි මෙච්චර වෙලා ගත්තේ. කාමයේ ඉන්න මිනිහට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. කාම සංඥාව කියන නීවරණ දැකපු නැති කෙනාට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. නීවරණ දැකලා නීවරණ යටපත් කරන්න ගත්ත රූපය හරියට මුණට මුණ දාගත්තේ නැති කෙනාට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ රූපයත් හොඳට විස්තර බලලා ඒක ගෙවන් වෙමින් යන වෙලාවේදී එයා নানা ප්‍රකාර කෝලම් කරනවා. নানা ප්‍රකාර විකාර කරනවා. ඒ විකාර දිහා බලලා ඒකට යමක් නොකර සිටීමේ හැකියාව තමයි අපට තියෙන බුදුජානනාංශ අපට දෙන මේ මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය ලැබුණාට පස්සේ අපේ තියෙන ගායට, අපේ තියෙන ඔලමුලකමට, අපේ තියෙන වැඩියෙන් කණ්ඩ දඟලන ක්‍රමයේද අරකට අත දානවා. අත දාන්නේ මේක දියුණු කරගන්න ඉක්මන් කරන්න වැඩි කුට්ටිය කඩා ගන්න අනික් අයට වැඩිය දක්ෂ වෙන්න නැත්නම් මාන්නක්කාර වෙන්න අන්න එතනදී මේ සංචේතන එහෙම තමයි සංස්කාර සංස්කරණය කිරීම බුදුරජාණන්සේ පෙන්වන්නේ අපි පොඩි උන්ට සෙල්ලම් කරන්න දෙන ක්ලේ තියෙන පිටරටවල් වල හදලා ක්ලේ කියලා කියන්නේ මැටි වලට තමයි ඒවා සාමාන්‍ය කලල් මඩ ඒක දුන්නාට පස්සේ ඒ දරුවට ඕනේ රූපයක් අඹන්න පුළුවන් ඒකේ මිනිස්සෙක් හදාන්න පුළුවන්, ජිරාෆ් කෙනෙක් හදාන්න පුළුවන්, මැටි කලයක් හදාන්න පුළුවන්. ඒ ක්ලේ ටිකට මොනවත් කරන්න නැතුව ඒක එහෙම තියලා මේක නව නිර්මාණ වලට යන්නේ නැතුව ප්‍රගතිශීලී තැන මේ ඒ ක්ලේ ටික එහෙම නැත්නම් මැටි ටික එහෙම තියලා බලන හිටියොත් හදන නිෂ්පාදනයේ මගේ කියලා ආඩම්බරයක්වත් හැදූ දේ කැතයි කියලා ලැජ්ජාවක්වත් එන්නේ නැහැ මොනම නිර්මාණයක් කරත් හදපු ගමන් ඒකේ හොඳයි කියලා සනම්බුවක් හෝ නරකයි කියලා පශ්චාත්තාවයක් වෙනවා මේකට අපි කියනවා අසහනී කියලා. අර ඒ කුඹලට අහුවෙච්ච මැටි පිට වගේ ඒක කුඹලකට හම්බෙච්ච මේක තමයි අමුතු රවි මේකෙන් තමයි මේ එක එක දේවල් අඹන්නේ. අඹන්නේ නැතුව මැටි පිට තියෙන තාක්කල් කුඹලට පශ්චාත්තාවෙකුත් නැහැ. ඒ කුඹලට ආඩම්බරයකුත් නැහැ. ඉතින් කාටවත් බෑ මේ මැටි පිටට අතනතුබයින්න. එයා පැහැරගත්ත ගමන් අනික් කටේට වැඩි ලස්සන නිර්මාණ කරනවා. එහෙම නැත්නම් නිර්මාණේ වැරදුණයි කියලා අපේ තාත්තර තරම් මට කරගන්න බැරි වුණයි කියලා කනගාටු වෙනවා. ඉතින් මනෝ සංචේතන ආහාර වල තියෙන මේ පුහුණුව කියන්නකෝ. එහෙම නැත්නම් හික්මීම කියමුකෝ. ශික්ෂාව කියන්නේ මෙතෙන්ට වෙනකන් තනවා වඩාගෙන ආපු මේ ප්‍රතිපදාව. මිතින්ට වෙනකන් අඩු කරගෙන ආපු මේ කෙලෙස් කපාගෙන ආපු ගතියේදී ඒකේනා කය වචනේ අම්මාකාරයකට හික්කගත්ත හික්මව ගත්තද සතුන් නොමරන්න හරකන් නොකරන්න කාමීත්‍යචාරය නොකරන්න කේලං හිස් වචන පරිස වචන බොරු නොකියන්න ඒ වගේ මේ භාවනා කරනකොට මතුවෙන මේ විවිධ කෝලම් බලලා විවිධ හැඩතල බලලා විවිධ රූප සංඥා බලලා මේකට කතන්දර ගොතන්න යන්න එපා මේක හිත් කරදර ගන්න එපා. මේක මම කියා ගන්න එපා. මේක මගේ කියා ගන්න එපා. මේක මගේ ආත්මය කර ගන්න යන්න එපා. නිර්මාණශීලීත්වයක් ඕනේ. ඔක කොහොම තියලා. ඔයින් එහාට මේක දිගේ තරංග ගහන්න යන්නේ නැතුව, කතන්දර ගොතන්න නැතුව ඉන්න ඉඳිල්ලට තාදීවුනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නොසැලෙන මනසක් ඇතුව මේකේ තියෙනම භයානක දෙයක් අත දැම්මොත් හිවල කනවා. ඔළුව දැම්මත් හිවලා කනවා. ඒ නිසා මේක අකුලගෙන මේකට ඉන්නවා කියන එක අර කය වචන හික්මීමට වැඩිය බොහෝම සියු. උගදෙනුට පේන්නේ නෝන්ජල් කමක් වගේ. උගදෙනුට පේන්නේ මේක බය අඩු ගතියක් වගේ. උගදෙනුට වෙන්නේ මේ ශිල්ප දක්වන්න වෙලාවක් තියෙන වෙලාවේ නිකන් Taman සමාජශීලී වෙන්නේ නැතු කොන් වෙනවා වගේ. ඒ නිසා හැම කෙනාම මේ වෙලාවේදී අඬු පුප්පන්න හදනවා. අඬු පුප්පනකොටම හිවලා කනවා. මොකද අඬු පුප්පන්නේ ඉස්සෙල්ලා ඉඳලම හිවලා එතන තමයි ඉන්නේ. කොල්ලබ වඩත දාපු ගමන් කොල්ලබ බැමකුත් කරන්නේ නැහැ. ගහන එකයි ගහන ගහන පාර හැටියට කොල්ලබ බාලනවා. ඉතින් හතර ගොනෙන් ගහගත්තට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා හිමාල පර්වතයේ යම් යම් තැන් තියෙනවා. <coughs> මිනිස්සුන්ට යන්න බැත්තේ. ඒවා මේ දඩයක් කාර්යකට යන්න බෑ. හරි ඉහෙල. බොහොම ප්‍රපාත. අන්න ඒ වගේ තැන්වල ඉන්න රිලවුන්ට වඳුරන්ඩ ගස්වල එන සතුන්ට කදාකත් මනුස්සයන්ගෙන් හානියක් නෑ. හැබැයි වගේ ඉච්චට ආහාර නෑ. ඒ නිසා මේ විශේෂ තියෙන වඳුරු නැත්නම් රිලව් ඒකේ ඉන්නේ නැතුව මනුස්සය හැසිරෙන තැන්වලට යනවා. ගියාට පස්සේ මනුස්සු වඳුරුලාටු තියෙනවා. වඳුරුලාටු කියන්නේ දිරච්ච ගහක් අරගෙන ඒකේ කොල්ල වගේ බොහොම තද බල ලාටුවක් ගහලා තියෙනවා. ඉතින් වඳුර ඇවිල්ලා පැනපු ගම ඌය පණින පිම්මෙදීම අත් දෙක අහු වෙනවා අර ලාටුවට. ඉතින් වඳුරගේ හැටියට ඌ කකුල් දෙකමොත් පොර කනවා, වලිගෙත් පොර කනවා, ඔළුවත් කනවා. අන්තිමට මේ ඒ ලාටුවේ බැඳිච්චාම ඔක්කොම අඬබඬු ටික එක හිර වුණාට පස්සේ අර වැද්දා කැමැති විදියට ගිරිලා මට ඌට අර අර දඩයක්කාරෝ නොයන හෙළබි හෙලේ ඉඳලා බැරිකම නිසා වැඩි රස කන්න ගිහිල්ලා මේ වඳුරු ලාට වල ඇලිලා වඳුරු වැද්දාගේ නැත්තම් මස් වැද්දාගේ ගොදුරක් බාටපත් වෙනවා වගේ මේ පේන තියෙන දේවල් වල අපිට දෙනවා අරයට ඉස්සලා පැනලා මේක අල්ලගත්තොත් මට අහුවේ කියලා. ඒ නිසා අපි පුදුමාකාර ආශාවකින් අනික් කෙනා මේ කාමවස්තු අයිති කරගන්න ඉස්සෙල්ලා පැනලා ඒක අල්ලගන්න නැත්නම් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එහෙම නැත්නම් මේක මම කියා ගන්න මේක මගේ කියා ගන්න මේක මගේ ආත්මේ කරගන්න අපි ඒක හිතන්න බා මේ අම්මා තාත්තා අපිට දීප එකක් කියලා නොදුන්නත් නෙවෙයි ඒ හැටි භවයේ හැටියක් තමයි ඒ තීන කාමවස්තු අල්ලන්න හදන එක. එන්නේ ඇල්ලිල්ලේදී මතු කරන හැම චේතනාවක්ම ඒ පුද්ගලයා දැනගන්නත් ඉස්සර වෙලා ඒ දේ අල්ලනවා කියන ස්පර්ශයටත් ඉස්සර වෙලා ගිහිල්ලා මේ වරදට බන්ධනයක කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව ඇති කරන එක බුදුරජාණන්සේ උපමාවකට දෙන්නේ විශාල කතරගම ගිනි පාගන වගේ විශාල ගිනි වලක් හදලා මම දැකලා නැහැ කතරගම ගිනි පාගන දැකලා නැහැ අහලා තිනවා දවස් 7ක් විතර දර දාලා දාලා දාලා දාලා වලක් කාරලා ගිනිපත්තු වෙලා ඊට සේරම නිමිලා ගින්දර දැල් නැති වෙන වෙලාවේ තමයි ඒක බඳින් ඇවිදින්නේ දේව භක්තිය. අන්නේ වගේ ගිනි අඟුරු වලක් තියෙනවනම් දුර්වල පුරුෂයෙක් ඒක ළඟට බලවත් පුරුෂයෝ දෙන්නේ ඇදගෙන යනවා මේකට දාලා තවන්න. එතකොට මේ මිනිස්සයා දන්නෝ අනිවාර්යයෙන්ම මේ බලවත් පුරුෂයෝ දෙන්න මම ගිනි අඟුරු වල දැම්මලා පස්සේ මට මොනම පැත්තකින්ම සාන්තියක් ලැබෙන්නේ නැහැ කියලා අන්න මේ මිනිස්සයා කොහොමද ගිනි වලට පස්සට එන්න හදන්නේ මේ දෙන්න කල්ලාගෙන යද්දී එයා පස්සෙන් නදන්නේ අන්න එහෙම තමයි යෝගාවචර හැසිරෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම ගිනි වලට තමයි ඇදගෙන යන්නේ. අපේ හැම චේතනාවක්ම මේ ගිනි වලට ඇදගෙන යන නිසා ඒ යෝගාවචර චේතනා අභිරමණය කරන වෙනුවට දැන් සහනවා ගිනි වල අභිරමණය කරන්න පුළුවන් කියලා. ඒක නිසා සබ්බ සංඛාරේසු අනිච්ච අනිච්ඡා සංඥා කියලා ඔය දස මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වඩාගත යුතු කල්ැතුව දියුණු කරගත යුතු න ඉච්ඡති කියන කැමැති නොවීමේ සංඥාවක් පිළිබඳ කතා කරනවා. සබ්බ සංකාරයේසු ඒ කියන්නේ සංස්කාර කියන වචනේ අපි ඊයේ තේරුම් ගත්ත මේ චේතනා කියන වචනයකට සමාන කරලා සියලු සංස්කාරයන් විසෙයි අට්ඨියති හරායති ජගුච්ඡති අයං උච්චතානන්ත සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. මේ අනිච්චා කියන වචනය දෙවිදිකට ලියන්න පුළුවන්. අයන්නයි නියන්නයි ඡයන දෙකයි. එහෙම නැත්නම් ඡයන්නයි මහ ප්‍රාණ ඡයන්නයි. මේ ඡයනු දෙක එනකොට වෙන්නේ නිට්ටය නෑ කියන අදහස. මහ ප්‍රාණ ඡයන අපොම න ඉච්ඡති කියන වචනේ. ඉච්ඡ කියලා කියන්නේ කැමති වෙනවා කියන එක. නිට්ටිය නෑ කැමති වෙන්නේ නෑ කියන පද දෙක තියෙනවා මේ අනිච්ච සහ අනිච්චා කියන පදවල. ඉතින් මේ ත්‍රිපිටකයේ මේ වරද්දලා මේක ලියවිලා අනිච්චා සංඥා කියලා මේක තියෙන ඇත්තට වෙන්න උන අනිච්ච සංඥා. යා ඉන ඉච්ඡති. යා බබුණු කරන්න ඕනේ ගැඹුරු භාවනාවේදී කිසියම් සංස්කාරයක් පහළ නොකර ගැනීම සඳහා සියලු සයලු සංස්කාරයන් වෙසෙහි අට්ඨියති හරායති jigucchati ඒක පිළිකුල් කරනවා පිටු දකින්නවා දුකක්සේ සලකනවා. මම ප්‍රාර්ථනා කරන හැම ප්‍රාර්ථනාවකින් මම සංසාර ගමන දික් කරනවා. සංස්කාර ප්‍රාර්ථනා පහළ වෙනවා නම් ඒක ඉතින් පුරුද්දට සිද්ධ වෙනවා නම් දැනගන්න ඕනේ මේක ආඩම්බරයක් නෙවෙයි ඇබ්බැහියක්. මේ ඇබ්බැහිය නිසා මම ඉනිවලකට ඇදගෙන යන දුර්ල පුරුෂයෙක් වගේ බලවත් දෙන්නේ කිසිං ඉලිවලට යන පුරුෂයෙක් වගේ අනිවාර්යයෙන්ම කාම තණ්හාට භව තණ්හාට භව තණ්හාට වැඩෙනවා. මොකද පහළ වෙන තාක් චේතනා තියෙන එතන. ඒ නිසා පහළ වෙන තාක් වේදනා චේතනා සියල්ලටම නැත්නම් සංස්කාර සියල්ලටම න ඉච්ඡති කියන විදිහට අච්චියති පිටු දකි. හරායති හැර දමයි. jigucchati පිළිකුල් කරයි. දුකක්සේ සලකයි කියන විදිහට ගණ්ඩ භාවනා කරලා විතර පුළුවන් වෙයිද කියලා හිතන්න. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පරියන්ක භාවනා කරත් අවුරුදු ගණනක් භාවනා කරත් මට නිවන ලැබේවා කියන ප්‍රාර්ථනාව හෝ ප්‍රාර්ථනාවක් තියෙනවනේ අපි ගා. මට ධ්‍යාන ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් හෝ ප්‍රාර්ථනාවක් තියෙනවා අපි ළඟ. ඒ සෑම දෙයකින්ම මේ ගමනට ලොකු විලිලැජ්ජාවක්. ගමනට බොරු පුදුමාකාර විදියේ තරම් නොවන සංස්කාරයක් ඇති කරනවා කියන එක බෞද්ධයෙකුට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක නිසා මේ ප්‍රාර්ථනා මේ බලාපොරොත්තු වෙන දේවල් නැතුව කවුරක්වත් පැහැදිලි බහිද බහින්නෙත් නැහැ. යෝගාවචරයට තේරෙයි හොඳට භාවනා කරගෙන යනකොට මේ භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා මිස නිවනටවත් ධානයකටවත් මාර්ගඵල සඳහාවත් නෙවෙයි. ඒක ලැබෙන දේ මම භාවනා කරන්නේ භාවනා සඳහා කියන කාරණාව වැටෙනකොට යෝගාචර පුළුවන් වේදයකට අනුග්‍රහ කරන්න. හරිම අමාරුයි. විශේෂයෙන්ම බෞද්ධයර බෑ. බෞද්ධය තටමලා වාඩි වෙන්නේ මම දැන් අද නම් දෙඤ්ඤම් අද නම් කොහොම හරි සෝවන් වෙනවා කියලා හිතාන. අද නම් වාඩි වෙන්නේ අද නම් කොහොම හරි පළවෙනි ධ්‍යානෙ හිටියනම් දෙවෙනි එකට යන්නම්. නැත්නම් අරූප ධ්‍යාන වලට යන්නම් කියලා මේ ඉඳගන්නෙම බුද්ධමාකාර ප්‍රතිතද කරගෙන. ඉතින් කවදාකවත් මේ මනුස්සයාට තමන්ගේ ඒකට හුලඟක් වදිනවත් කේන්තියක්. කැස්සත් වේන්තියක්. වැස්සත් වේ කේන්තියක්. මොකද මේ මගේ මේ මේ තෝවන්ගමට බාධායි. නිසා කවදාහකත් මේ ස්වභාවයෙන් සිද්ධ වෙන මොනම දෙයක්වත් යාට රුස්සන්න බෑ. ඒ රුස්සන්න බැරි මොකද? මං වාගේ මේ අහිංසකව මේ නිවන් හදන්න පතන්න යන මනුස්සයටත් කහිනවනේ. මං වාගේ මේ අහිංසකව නිවන් හදන්න ඕන මෙන්න වහිනෝ. මෙන්න ලයික් කපනෝ. මල්ල කචා. එදී ඔක්කොනම වෛර කරනවා. ඒ මොකද? අර තමන්ගේ අර ප්‍රාර්ථනාවේ තියෙන ප්‍රාර්ථනාවේ තියෙන කෑදරකම නිසා. ඒ නිසා නිවන් භාවනා කරන්නේ භාවනා කිරීම සඳහායි. ඒ විදිහට මේක දිහා බලන්න කොච්චරක් ඒ කෙනා නික්ලේශී මනසකින් නැත්තම් ආශාවල් ප්‍රාර්ථනා නැති මනසකින් යන්න ඕනද කියලා කියන්නේ කොච්චර කල් භාවනා කරන්න වේද කියලා හිතන්න. භාවනාදී යමක් අපේක්ෂා නොකර කලීජු සියල්ලම කරන තැනට යනවා කියලා කියන චේතනාවකින් තොරව සංස්කාරයෙන් තොරව. ඉතින් මේක සාමාන්‍ය ගොය දෙනකොට දිරවන්නේ මම දන්නවා. නමුත් මේ අතු අහලා තියෙනවා නම් ඔය සත්ත්ව วิ සුද්ධි ක්‍රමයට පෙන්නන ওই විපතර ඥානවල අන්තිමට පෙන්නේ සංඛාර උපේක්ඛා ඥාන. සීල සංස්කාරයන් වෙනුවෙන් උපේක්ෂා වෙන්න වෙනවා. සංඛාර උපේක්ඛාට එන්නේ නැතුව අනුලෝම ඥානෙට යන්නෙත් නැහැ. ගෝත්‍ර භෝඥානයකට යන්නෙත් නැහැ ඵල ඥානයකට යන්නෙත් නැහැ. ඒ තමන් ප්‍රාර්ථනා කරපු සියලු ප්‍රාර්ථනා පොදිය අතහරින එකක් තමයි සංඛාර උපේක්ඛා. ඉතින් එතකොට අර මුලින් නාම රූප පරිච්ඡේද ඥාන වගේ ඇති කරන එක කරා ලොකු සංස්කාර ගොඩක් එක් කියන්නේ. ලොකු ප්‍රාර්ථනා ගොඩක් එක් කියන්නේ. ලොකු අනාගත සැලසුම් ගොඩක් එක් කියන්නේ. නමුත් එයා දියුණු වෙනවා කියලා කියන්නේ යාට තේරෙනවා. මම මේ භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා විතර නැත්නම් අල්ලපු ගෙදෙට පෙන්නන්නවක්වත්, අරයට ගිහිලා කියන්නවක්වත්, නොලබුණයි කියලා තැවෙන්නවක්වත්, ලැබුණයි කියලා සතුට වෙන්නවත් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා මාර්ග ඥානෙ දෙන්න ඉස්සර වෙලා ඒ අනිවාර්යයෙන්ම සංඛාරූපික ඥානය හරහා යන්න ඕනේ. සංඛාරූපික ඥානෙට යන්නේ නැතුව ලෝකෝත්තර චිත් හදාගත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි කරන ප්‍රයත්නය මාර්ගයෙන් නැත්නම් මේ ප්‍රයත්නයේට අපි දඟලන දැඟලිල්ලේදී මේ මම මාගේ තා මගේ ආත්මය කියලා නැත්නම් තණ්හා මාන දිට්ටි මතුවෙන මතුවෙන වෙලාවේ ඒක දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් එයා මේ හිවලා ඉඳද්දී අඬුව දික් කරන්නේ නැතුව ඉඳ දැනගන්න ඉබි ඥානයක් ඕනේ යාට. එහෙම නැත්නම් මම අනිවාර්යයෙන්ම ගිනි අකුරකට ඇදගෙන යනකොට අර පිටිපස්සට එන මේ ගිනි අකුර කෙරේ බයටත් මේ දෙන්නගෙන් ගැලවෙන්නත් බැරි නිසා පස්සට අදින ගතිය තියෙන නිසා සංකාරූපික ඥාණය විස්තර කරනකොට ඒ විසුද්ධි මාර්ග ප්‍රති සඳහන් කරලා තියෙනවා පතිකුත්තති පතිලීයති න සම්පසාරීයති කියලා එයා මේ යමක් ආශා කිරීම පිළිබඳව ප්‍රාර්ථනා කිරීම පිළිබඳව චේතනා කිරීම පිළිබඳව ලැජ්ජිත භාවයටපත් වෙනවා ආපහු හැරිලා එනවා ඉස්සරහට පැනලා දෙන්න යන්නේ ප්‍රසාරණය වෙන්නේ අකුල ගන්නවා කියලා. අද පහකින් විස්තර කරනවා පතිලීයති පතිකුට්ටති පතිවත්තති න සම්පසාරීයති උපේක්ඛා සන්තහති කියලා අපි එතෙක්කල් සමාජයේ මේ පොඩි දරුවෝ අපි හදන්නේ බොහොම සමාජී සමාජශීලී කළ පැනලා දෙන්නනේ එතකොට තියෙනවා මේ පැනලා දීම හරහා ඒ ඇති වෙන සංස්කාර නිසා ඒ අනිවාර්යම තරංගකාරී தත්වකටපත් වෙනවා අසහනකාරී தත්වකටපත් වෙනවා ඒ නිසා තරංගයලට උදව් පුරුදු කරන්න ඕනේ පරාජය පිළිගන්න අද එකම තරගයක්වත් නැහැ ලෝකේ පරාජය පිළිගැනීම සඳහා උගන්වන. අද ඔලිම්පික් ගහන්න ගිහිල්ලත් මරා ගන්න. ඔලිම්පික් කියලා කියන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්, ක්‍රීඩා වේදිකාවක් පරාජය පිළිගන්න එක එක්කත් ලෑස්ති නැහැ. ඒ එක්කෙනෙකුටක සුදුසුකමක් නැහැ මේක ක්‍රීඩාවක් වශයෙන් දකින්න. ක්‍රීඩාව තියෙන අපිට පරාජය පිළිගන්නයි. ජයග්‍රහණය ලබන්න නෙමෙයි. ජයග්‍රහණ ලැබුණ එකන ජයෝ වේරප්පසවති කියලා බුදුරජාණන්සේ සඳහන් කරන අනිවාර්ය මණිකේනාගේ වෛරයට ලක් වෙනවා. පරාජය පිළිගන්න පුළුවන් නම් ජය ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් නැත්තම් පිළිගන්න පුළුවන් ගතිය මෙන්න මේ ගතිය තේරවාදී මේ වෙනකන් රැකලා තියෙනවා. ඒ නිසා ධ්‍යාන මාර්ගඵල ලැබුව කිසි කෙනෙක් කාටවත් කියන්නේ නැහැ. නොකිය සිටීමේ කිසිම හානියක් වෙනවයි කියලා කාටවත් අරක ගොඩන ගන්න බෑ. ඒ නිසා තමන් තුළ ಗುಣ වැඩෙන්න වැඩෙන්න එහෙම නැත්නම් තමන් තුළ හැකියාවල් කුසලතා වැඩෙන්න වැඩෙන්න ඒක නා කිරිවදින ගෝයන් කරලක් වගේ ඔළුව පාත් කරගන්න. උඩට යන උණ ගහක් වගේ මුදුන ඔළුව බිමට පාත් වෙලා තියෙනවා. අනික් ගසවල ඔළුව උස්සගෙන ඉන්නේ උණ ගහේ නැහැ. නිසා කවදාකවත් උණ ගහක් සුලිසුරුඟකට අහුවෙන්නේ නැහැ. උණ ගහ යාට මෑට වැනෙනවා අනික කොයි ගහක් කඩන්න වැටෙනවා උණ ගහ වැටෙන්නේ නැහැ. ලයිට් කරනොත් වැටෙනවා. උණ ගහ වැටෙන්නේ නැහැ. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ මනෝ සංචේතන ආහාර වැඩෙන්න වැඩෙන්න නෑ මනෝ සංචේතන ආහාර පිළිබඳ දැනුම වැඩෙන්න වැඩෙන්න ඒක න කවදාකවත් ಗುಣ වැඩිම පිං කිරීම කියලා වචනේ දැන් කුසල් කියන කදාකත් නැතර කරන්නේ ඒ කදාකත් අන්ධහැර පාණ්ඩයක් නෑ එයා දන්නවා මේ අන්ධහැරේ නිසා ඉබ්බ කට්ට එළියට දාගත්තා වගේ අඬු එළියට දාගත්තා වගේ හිවලා කනවා කෝල බවත් එක ශ්‍රී ලංකාව වගේ අහුවෙන නිසා ಗುಣ වඩන ගම මනෝ සංචිතන පහළ වුණොත් ලැජ්ජාවටපත් වෙනවා බුදුජානනාංශය ළඟ තියෙනවා බුදුන්සේගේ සාසනයේ තියෙනවා මේ අධිකම අපිච්චතාවය කියලා ගුණයක්. හිතා ගන්න බෑ බුදු කෙනෙක් කියලා දෙන්නේ නැත්නම් කොහොමඩක්වත් කියන්න බෑ. ඒ මම මේ යන්නේ මේ මනෝ සංචේතන ආහාරය පිළිබඳව භයානකම තීරණාට පස්සේ කෙනෙක් තුල අර ගිනි වලට ඇදෙන මිනිහා පස්සට අදින්න වගේ ඇති වෙන දික් කියලා පැනලා දෙන ගතිය නෙවෙයි පස්සට එන ගතිය ඒකට මේ පොඩි දරුවෝ පවා දන්නවා ඇති මේ හත්තාලවක කුමාරයා ගැන. හත්තාලවක කුමාරයා කියලා කියන ආලෝකයක් ඡාට ගෙනිච්ච රාජකුමාරයා පුත්‍රජානන්සේ වැඩිය නිතා ආලෝකයක් ඡාත හොවන් වෙච්ච නිසා බිල්ල ගත්තේ නැහැ. එයා අරගෙන පුත්‍රජානන්සේට දුන්නා කුමාරයා නැත්තම් එයා එදා දාට හම්බෙච්චි කෑම එක තමයි කුමාරයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇමතියට දුන්න ඇමතිය ඇඟිල්ල කියලා අතින් අතර ගිය නිසා කුමාරයාට හත් තාලවක කිව්වා. ඊපස්සේ මෙයා තාමත්ම ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක් කියලා තිනවා භික්ෂුවකට වඩා Taman කැමැති වඩාම හොඳ දෙයක් හමුනොත් ඒක භික්ෂුවට දීම තමයි යාගේ පුරුත. Taman මොකේද කැමැති? තාමත්ම කැමැති දේ භික්ෂුවට දෙනවා. ඒතකොට භික්ෂුවට ඒක තමයි කැමැත්ත. ඒ නිසා කැමැති දේ දීම අතිම තනතුරු ලැබපු උපාසක කෙනෙක්. දවසක් පුත්‍රජානන්සේ ධර්ම සභා මණ්ඩපයේදී කියලා තියෙනවා මහණි හත්තාලෝකෝ ගාව ಗುಣ හතක් තියෙනවා. මේ ಗುಣ හතින් කිසිම ගිහියෙකුට එතෙන් එන්න බෑ. ඒ තරම්ම Taman කැමති හැමදේම පූජා කිරීම ආදී ಗುಣ හතක් ගැන කියලා බුදුරජාණන්සේ ಗುಣ හත සඳහන් කරනවා. ත්‍යාගවන්තකම, බයලජ්ජාව ඥාණය ಗುಣ හත කතා කරුවට පස්සේ එයාගේ තියාගවන්තකම කිසි කෙනෙකුට හිතන්න බෑ. එයා කල්පනා කරන්නේ මොනවද දෙන්න ඕන කියලා තමයි මොනවද වඩාම කැමති ඒක දෙන්න. එතකොට එයා තෑගි දෙන්න අතර ඉහළම තැන. මේක අහනකොට ආම්සු කෙනෙකුට හිතෙනවා ගියොත් දැන් පහුවෙන්දට හම්බෙන්නේ ෂුවර් බුරියානිනේ. ඉන්දියාපන් හම්බෙන්නේකොත් නැහැ, පිට්ටු හම්බෙන්නේකොත් නැහැ, ඔය චපාති හම්බෙලා තියෙන හොඳම දේනේ හම්බෙන්නේ. මේ හම්දුර අහගන්නවා කොහෙද ඉන්නේ කියලා හත්තාලෝ කුමාරයා. ගියාට පස්සේ ඇත්තමයි කාමරේට අණ ගන්න ගිහිල්ලා එයා ළඟ තියෙන හොඳම ආහාරයෙන් සපේනවා. සපේලිවල මේ ආම්රන් කියන බණ ටිකක් කියන එක. ඉතින් මේ ආම්තරෝ කල්පනා කරගන්නවා. මේ බුදුජානක කියපු දේ ඇත්ත. මේ මනුස්සයගේ ආයේ මේ දෙන්න ගියාම ආයේ ඉතුරු වෙන දේ ගැන හැඟීමක් නැහැ. මොනවද හොඳම දේ දෙනවා. ඊට පස්සේ බණේදී කියනවා මේ මම එන්නේ ඉස්සලා දැනගෙන හිටියා ඊයේ බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනාවක් කරා හත්තාලවක ගාව මෙන්න මගේ ಗುಣ නමයක් තියෙනවා ಗುಣ හතක් තියෙනවා කියලා මම අද ඔක්කොම දැක්කා ඔබතුමා ගැන මම ආවේ නම් ඇත්තටම ඔබතුමාගේ උපරිම සැලකිල්ල ලබන්න මම ඒක දැක්කා කියනකොට ඒ හත්තාලවක අහනවා ස්වාමීන් වහන්සේ මගේ ಗುಣ කතා කරනකොට ගියොත් හිටියද කියලා සභාවේ. ඉතින් ආ කැමති නැහැ තමන්ගේ ගුණේ ගියන් අතරට යනවට. භික්ෂුන් වහන්සේලා අතර කමක් නැහැ. එතකොට එයා කියනවා මේ බුදුහාමර මේ කියනකොට ගිහියෝ හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේලා විතරයි හිටියා. ආ ඒක ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ. කියලා මේ Tamange <clears throat> මේ තියෙන සුවිශේෂී ගුණය ගිහියන් අතරටපත් නොවන තැනක පුදුජනනාසේ ගුණ ගායනා කරපේකට ස්තුතිවන්ත වෙනවා. පස්සේ මේ භික්ෂුව කල්පනා කරනවා මේ කවදාකවත් කවුරුත් කරන දෙයක් නෙවෙයි. මොකද දෙනෙක් කියන්නේ වැඩි සිනගක් කියන තැන කිව්වනම් හොඳයි කියලානේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මනම් හොඳයි කියලානේ හිතන්නේ. පස්සේ ගිහිල්ලා පුදුජනනාසර කියනවා ආසරය සානාස ඔබ වහන්සේ යම් ගුණ හතක් මේ සද්ධාදී ගුණ හතක් තියාගාන්තකමදී ගුණ හතක් ගැන කතා කරාද මම හොයාගෙන ගියා ස්වාමීන් වහන්සේ. මම හත්තාලෝක ගාවට ගියා. හත්තාලෝක ඒ ඔක්කොම තිබුණා ස්වාමීන් වහන්සේ. ඔය සද්ධාව, සුතය, බය, ලැජ්ජාව, ත්‍යාගවන්තකම එහෙම යා රාජකුමාරෙක් අහන්න දෙයක් නැහැ. නමුත් මම ඔබ වහන්සේ කියපු ඊ හැන්දෑවේ කියපු වචන මම යාට කිව්වා සංසය පුදුම ලැජ්ජාවටපත් වුණා. ස්වාමීන් වහන්සේ ඔය බණ කියන වෙලාවේ ගියොත් හිටියද කියලා ඇහුවා. මම නෑ කිව්වට පස්සේ ලොකු සතුටකට ආවයි කියලා. ඒතර බුදුජානන්සි කියනවා මීට පස්සේ හත්තාලට උණ 8ක් තියෙනවා කියලා හිතා ගන්න ඕකට කියන්න අධිගම අපිච්චතාවය කියලා. එයා ලබලා තියෙන ಗುಣ කාටවත් හෙළි වෙනවට කැමති නැහැ. Taman ලැබිච්ච අධිගමය කාටවත් කියා බාන්න ඒකට කියන අල්පේච්ඡතාවය කියලා. එයා ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙක් විදියට. ඒක වෙන්න ධර්මතම මනෝ සංචේතන ආහාරය තේරුම් ගන්න. අපිට ලැබෙන්නේ ඉස්සල්ලානේ අඳුරේ පාන්න පටන් ගන්න අපි. තමන්ගේ දරුවෝ ගැනත් අම්මලා තාත්තලාට හැරපාන. ශිෂ්‍යෝ ගැනත් ගුරුවරුන්ට හැරපාන. ඒ මොකද මේ ඔක්කොගෙම මමයා මගේ බව මගේ ආත්මේ ලොක් කරගන්න. ඉතින් ඒකෙදි මුදිතාව නැතිකම නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියාපෑමෙන් වෙන්නේ ඉබ්බා ඉබ්බා හිවලා ඉස්සර අඬුවක් දික් කරා වෙනවා. බෙල්ල දික් කරා වෙනවා. එහෙම නැත්නම් අර දෙන්නේ කැදගෙන යනකොට ගිනිවන්න හොඳයි මාත් එන්නම් කියලා යන්න හදනවා. ආපහු එන ගතිය නෑ. මේක අපේ අත්තම්මලයි මුත්තම්මලයි හොඳටම තිබ්බා. දැන් වගේ මේ මවාපාන දැන් වගේ මේ රූපලාවන්‍යයි මේ තියෙන ටිකක් පෙන්නලා උසලා පෙන්නන ගතිය එදා තිබුණේ නෑ. එදා තිබුණා මේ බයලජ්ජාව කියන එකක් මේ තියෙන ಗುಣ වහගෙන ජීවත් වෙන ගතියක්. ඒ නිසා සිංහලට මොනම බලවත් જાතියකටවත් ගහන්න බැරි වුණා. අද ගහනවා නම් සිංහලයට ලන්චින්ටෝල් එකේ ගහන්න කියන්නේ ඔක්කොම බුදි. යෝයේ ටිප් එක විතරයි සුද්දට දැනගන්න ඕන. නැත්තම් ටී බ්‍රේක් එක වෙලාවේ ගහන්න ඕක යුද්ධ නෙවෙයි රට නැතුණත් ඒක බිල තමයි එන්නේ සිංහලයා. ඒ තරමටම කබලින්කාර ආහාරවලට දාස වෙලා බලු වෙලා පිටරට දිවදී කරගෙන පිටරට කෑම වලට ලක් වෙලා නතු වෙලා තුප්පහිලාතියි. එදා මිනිසුන්ට සියලු දේ තිබුණා. කවදාකවත් කොයි මිනිහ ළඟ මොන දේ තියනවද කියලා කාටවත් අල්ලන්න බෑ. ඒ නිසා මේ චේතනා කරනකොට ඒ චේතනා සාමාන්‍ය ස්වරූපයෙන් පහළ වෙනවා. මේක ලැජ්ජාවක් වඩපත් කරගන්නවා. අට්ඨියති හරායති ජගුච්ඡති. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති. සීල සංස්කාර නැත්නම් චේතනා විශේෂ දුකක් කරගන්නවා ඒක. අනේ මගේ මේක කියුණා නම් ඒක මගේ ಗುಣ කදම්බේට බාධාවක්. හරායති අනේම ජීවන ගති ඉස්සරහට මගේ බැහැන්න ඕන. jigucchati පිළිකුල් කළ සලකනවා මේ තමන්ගේ ಗುಣ හුවා දැක්වීම. ඉතින් මේ මට්ටමට කෙනෙක් භාවනාවෙන් එනකොට හිතන්න යාගේ sannivedanaye යාගේ වචන යාගේ ක්‍රියා යා පිරිසක් එක්ක ඉන්නකොට යා තනියම ඉන්නකොට කනකොට බොනකොට මොන්න තරම් හික්මීමක් තියෙන්න ඕනේද Tamange තියෙන මේ ಗುಣ කාටවත් නොපෙන්නා ඒත් ಗುಣ වඩන ඒත් ಗುಣ වඩන්න ඕනේ අපි ළඟ බුදුහාමුදුරුත් එක්ක බලනකොට මොනවද තියෙන්නේ කිල්ලෝට තියෙන හුණු ටිකක් තරම්වත් නැහැ අනන්ත අප්‍රමාණ ගුණ වඩන්න ඕනේ. හැබැයි මොනම තාලකින්වත් ඒක කාටවත් නොයඟින තාලෙට මොනම තාලකින්වත් මේක අනුභවපන්නේ නැති තාලෙට ගත කරන්න ගියොත් මේ මේ ගුණයට මිනිස්සු වඳිනව අහන්න කරන්න දෙයක් නෑ දෙයියෝ වඳිනවලු පුදුම විදියට. බ්‍රහ්මී වඳිනවල ඊට කලින් ඇවිල්ලා අනේ මේ නික්ලේශී රහතන් වහන්සේලා මේ සාමාන්‍ය මිනිසුත් එක්ක ඉඳගෙන ඉන්න පාද කියලා බට්ටියක් කියලා නැවිලා කාලා පැත්තකටලා ගත කටයුතු කරනවා. සියලු ඥාන සියලු දෙම තියෙනවා මොකවදාකවත් මොන්නම තැනකවත් නායකත්වෙ ගන්න යන්නෙත් නෑ අඳුර පාණ්ඩ යන්නෙත් නෑ ඒ ගුණය ගොඩාක් ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා දෙයයන්ට ඉස්සලා බ්‍රහ්මිය වඳිනවලු මේ මිනිස්සයා manuss ලෝකෙට ගිහිල්ලා manuss ලෝකෙට ආඩම්බරයක් කළා තියෙනවා manuss ලෝකෙට තෙදක් ඇති කළා තියෙනවා ලැබිය යුතු සීළු ගුණ වඩනවා කෙලවරක් නැතුව වඩනවා වැඩුවට මොකද කද්දාකවත් ඒක මාන්නේ වඩා ගන්න මමයේ වඩා ගන්න මගේ කම වඩා ගන්න උදව් කරන්නේ නැති වෙන්නේ. මොකද බුදුහාමරගේ ගුණත් එක්ක බලනකොට අපි ළඟ මොනවද තියෙන්නේ? අපි කියා බලන්නේ මොනවද? නිකමට හිතනද? දැන් අපි උපසම්පදා තාතිකය අරගෙන බලන්න. උපසම්පදා උනාට පස්සේ උපසම්පදා මාලකීම අපට ඒක දෙනවා. ඒකදී කියලා කියනවා මේ අපිට උපසම්පදා ලැබීමේදී පළවෙනි උනේ උපාලි මහරතන් වහන්සේ. ඊට පස්සේ උපාලි සිව් තිග්ගව ආදී රහතන් වහන්සේලා පෙලක් අපි සඳහන් කරලා අන්තිමට ඥානාරාම ස්වාමීන් වහන්සේගෙන් තමයි අපිට උපසම්පදා ලැබිලා තියෙන්නේ කියලා අපි උපාධ්‍යයන් වහන්සේගේ නම දීලා උපාධ්‍යයන් තමයි මේ උපසම්පදා ඔබට ලැබුණේ කියලා ඒ ඔක්කොගම නම් වෙලා දෙනවා. අවුරුදු 2600 ඉතර මේ ගුරු પરම්පරාව. එnde එnde නම දික් වෙනවා. ත්‍රිපිටක ධාරී උභේ විහාරාධිපති ධර්ම කතික විචිත්‍ර උපාලි ආමුදුරන්ට නික උපාලි විතරයි. දැන් හෙටානින්ද වෙනකොට ඕක ලියන්න උපද මේ වෙනමම තීරු දාන්න වෙයි. මොකද දැන් එනේන එනේන උපාධි ආචාර්යන් මේ මේ මොකද උපාධ්‍යයන් වහන්සේලාට පට්ටම් වැඩි. ශීල් එකක් කපා ගන්න විදියක් නැහැ. නමක් ලියා ගන්න විදියක් නැහැ. ඉස්සර වසර නම් ටික දැම්මට පස්සේ විලිලැජ්ජයි. මෙතන මහානායක ආමතුරු නැති නිසා මං ආරස්සයි. අපි ලොකු සාංචි ඉන්නකොට කියනවා මේ කාට හරි අනවශ්‍ය විදිහට ಗುಣ ගායනා කරනකොට බුදුහාමුදුරන්ට නිিন্দা වෙනවා කියලා. අසීමිත ಗುಣ ගායස කරපු උත්මෙක් මේ අපි ඉස්සරහින් තියානේ නේද? මේ නිකම් මේ නයි පෙන පුම්බනකොට ගැනඩි කැබිලිස් කට උස්සන්න වගේ මේ නටන නාඩගම් වලින් මේ ගා ගන්න හදන දේ දිහා බලනකොට කක්ක කරනවට වැඩිය ගා ගන්න. කක්ක කෙරුවට ප්‍රශ්නයක් නැහැ. කක්ක යන්න ඕන කොහොමදක්වත් මේක ගා ගන්නකොට. ඉතින් ඒ නිසා මේ මනෝ සංචේතන ආතන කතා කරන්න බෑ අද. ගියන දොස් කියන දෙයක් ඇත්තේ නැහැ. මොකද ගියෝ නම් ඉතින් කොහොමඩක්වත් අර ඉවල එන්නේ ඉස්සලම අඩු පුප්පලා තියෙන්නේ. ආයේ කතා දෙකක් නැහැ. ගිනි ගොඩට පණින්නේ පණ ගැටිය වයින්නා වගේ. මේක වැඩි යුතු ගිහියා අපි පාසක පාසිකාව භික්ෂු භික්ෂුණී මේ විදිහට අපි හිතුවොත් උදාහරණයක් විදිහට අපි පෙට්‍රල් ටිකක් හොයාගත්තයි කියලා හිතන්න. එහෙම නැත්නම් ඇල්කොහොල් ටිකක් හොයාගත්තයි කියලා හිතන්න. ඕක පීරිසික තිබ්බොත් තියන්නේ ඒක කටපොංචි බෝතලෙට දාලා වහන්න ඕනේ. වැහුවේ නැත්නම් ඔක හිටින්නේ නැහැ. ඒ නිසා මොන්න තරම් ගුණ ඇති කරත් ඔය හුලං ගහන තැනක ඔක විවුර්ත දාලා තිබ්බට රැකෙන්නේ නැහැ. ආරක්ක උත්හාන සම්පදාව තිබුණාට මේ කට්ටියගේ ආරක්ක සම්පදාමදි. ඒව හුලඟට ගහගෙන යනවා. ඒක කටපොංචි බෝතලෙට දාලා වහලා තියපන්. සීලෙත් එච්චරයි. සීල අරක්කුත් එච්චරයි. දෙකම කටපොංචි දෙන්න දාලා වහලා තියන්න. දැන් සීල් අසලොස්සක දවසට නෑ සීල් ගන්න නෑ. සීල් තියෙනවා. ඒ දෙකේම තියෙන ගුණය තමයි ඒක විවෘත වුණොත් ගියා. ඒ නිසා සීලයක් රකින්න නම් කාටවත් ඇඟෙන්න කරන්න එපා. මොකද කාටවත් වැඩක් නෑ ඒකෙන්. Taman රකින්න සීලේ Tamanට තියෙයි. දැනගත්තයි කියලා වහකණ්ඩ යන්න එපා. නමුත් මේ විදිහට භාවනා කරනකොට මේ ඉදිරියට මතුවෙන දේ භාවනා හරියන නිසා නැත්නම් භාවනා වැරදිච්ච නිසා ඉදිරියට මතුවෙන දේ පිළිබඳව පශ්චාත්තාප වෙනවා නම් හෝ කැමැති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් මනාපමනාප පහළ වෙනවනම් එයාට තාමත් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවේ හේවණල්ලක් විදිහට මේක දකින්න පුළුවන් නම් ඊට තේරුම් ගන්න පුළුවන් මේ මතුවෙන මතුවෙන අරමුණ පිළිබඳව කමඨාන් සුද්ධ කරන්න ඕන වෙලා තියෙන්නේ ඒ හැම එකක්ම චේතනා කරන්න හදනවා. ඒ හැම එකක්ම මම කරගන්න හදනවා, මගේ කරගන්න හදනවා, මගේ ආත්මය කරගන්න එහෙම ගිය ගමන්ම ඒක මම වෙනවා. මගේ වෙනවා මගේ ආත්මය වෙනවා. කොළබව කියලා අතින් ගැහුවොත් අත අහු වෙනවා. කකුල හෝ කකුල අහු වෙනවා. ඉතින් මේක දිහා නොදැක්කා වගේ බලාගෙන තව ටිකක් භාවනා කරන්න මේක බාධායිද? චේතනා පහල කරගන්න නැතුව මේක තව පොඩ්ඩක් ඉස්සරහට යන්න නම් දෙකක් කැප කරන්න. ජීවිතේ සහ කය. ওই දෙකට බය නිසා තමයි මේ ඔක්කොම නාඩගම්. ඒක නිසා කියලා තිනවා තමන් භාවනා කරගෙන යනකොට වැඩෙන්නා වූ සද්ධාති ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕනේ නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨපේති. කය කෙරේ සහ ජීවිතය කෙරේ තියෙන අපේක්ෂාව අත්හැරලා අනපේක්ෂතාවය වඩන්න කියලා. මෙවැනි ධර්මයක් ඉදිරියට මේ වගේ භාවනා කරනකොට මට මොකෝ? පිටු වෙනවා මොකෝ? මට සීලෙ ගැලෙනවා මේ මරණය කියලා. මගේ ශ්‍රද්ධාව කැඩෙනවා, මගේ සත්‍ය කැඩෙනවා. ඒ තුනට මොකුත් වෙන්නේ ඒ තුනට මොකුත් වෙනවා සැකේ පහල කරොත්. සැකේ කියන්නේ ශ්‍රද්ධාවේ හතුරා. සැකේ කියන්නේ නීවරණයක්. සීලයට බාධායි. සැකේ තියෙන තැන සතියේ නැහැ. ඒ නිසා අපි මේ වඩන්නේ නිසක බව. ඒ නිසක බවට කියන අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියලා වෙන වෙන හිතක් නැහැ. හරි ගියාම මොකෝ මට වැරදුනා මොකෝ මට සද්ධාව තියෙනවා. මට සීලේ තියෙනවා. මට සතිය තියෙනවා කියලා. ඒ තුන ඉස්සරහින් තියාගෙන යන ගමනේදී කවුරුත් ඇවිල්ලා තෑගි දෙන්නවක්වත් කවුරුත් ඇවිල්ලා මේක පාර ගන්නවක්වත් කවුරුත් ඇවිල්ලා හරි වැරදි කියන්න ඕන කමක් නැහැ මොකද සද්ධාව Taman ළඟ තියෙනවනම් සැක නැත්තම් ඒක Tamanව දන්නේ මම රකින්න සීලය අල්ලපු ගෙදර තියලා නැහනේ සේප්පුවේ තියලා වහලා නැහනේ Tamanනේ දන්නේ ඒ සීලය පිළිබඳව කවුරු කියලා දෙන්න ඕනේ නැහැ මේ සීලය හරිද වැරදිද කියලා Tamanට සීතල ගතිය වැටෙන්න ඕනේ. Tamanට මේ සදාචාර ගතිය වැටෙන්න ඕනේ. ඒකේ Taman ඉන්නේ සතියද නැද්ද කියන එක වෙන කවුරුර කොහොමද උරගාලා බලන්න. ආන්නේ විදිහට Taman ඉදිරියට යනකොට භාන ඉදිරියට යනකොට උඟාක් අනිශ්චිත තැන් වලට නොදන්න තැන් වලට නොපුරු තැන් වලට අනපේක්ෂිත තැන් වලටපත් වෙනවා. එතින්දි තමයි මනුස්සයට සද්ධාව තියෙනවද කියලා තේරෙන්නේ. එයා බුද්ධකේ බුදුහාමරකේ ශ්‍රද්ධාව තියෙනවනම් ධර්ම කෙරේ ශ්‍රද්ධාව තියෙනවනම් සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියෙනවනම් මේ නිසක බවෙන්න පටන් ගන්නවා. ඒෂා භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට ඔය පස්ස ආහාරය කියලා කියන වේදනාව නෙවෙයි. ඉන් එහාට ගිහිල්ලා මනෝ සංචේතන ආහාර කියන මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පිළිබඳව වැටෙන්න වැටෙන්න යාට තේරෙනවා මේ කාම ලෝකයේ එමුණ තමයි කෑදර ලෝකයේ ත්‍යාගවන්තයා තරුමෙද හඳ වාගේ බබලනවා කියලා බුදුහාම කියලා තියෙනවා. තාරගණා ලෝකේ ඕභාය අතිරෝචති එවම් මච්චරිනෝ ලෝකේ ඡාගේන අතිරෝචති කියලා. ඒ නිසා මේ ලෝකෙ මෙච්චර කෑදරකමින් අල්ලන්න හදන වෙලාවේදී දීලා දාන්න. ඕන එකට ඕන එකක් දීලා දාන්නේ. Taman හිතාගන්න මගේ සද්ධාවට මොනක්කින්වත් බාධාවක් වෙන්නේ මගේ තීරයට බාධා වෙන්නේ නැත්නම් ඉල්ලනවනේ කවුරු හරි මේක දීපම් මේක මගේ කියලා නෑ දික්කනේ. නෑ නෑ නෑ ඕකේ නෑ මට තාත්තා දීපු දේ මගේ උරුමේ. ඒ උරුමේ නම් එයි. කඩා ගන්නවා නම් කඩා ගන්නවයි කියලා ඒ තණ්හාවේ අනිත් පැත්ත විතරාග විත දෝෂ ගතිය කියලා කියන්නේ තමන්ට හැම වෙලාවෙදීම තේරෙන්න පටන් අර ගන්නවා මේ කාමයට ගිය ගමන් අනාරක්ෂිතකමක් එනවා කාම තණ්හා භව තණ්හා වගේ පුදුමාකාර අනාරක්ෂිත බවක් වෙනවා මේකට අසහනය කියලා දැන් නමක් දාගෙන තියෙනවා ඒ වගේම ආතතිය කියලා නමක් දාලා දෙනවා. භාවනාවේදී තමයි තේරෙනවා මේ සීළු කාම සංඥා කාම දුරු කරලා නැහැ. නමුත් ආතතිය නැහැ. අසහනේ නැහැ. තමයි තේරෙනවා අම්මා ගොඩකට ගියා වගේ. ආවෙක් තමන්ගේ පැලැස්සට ගියා වගේ. මුවෙක් තමන්ගේ මුවන් පැලැස්සට ගියා වගේ තමයි ගෙදර ආපු ගතිය තේරෙනවා. ඒ නිසා ඕනම යෝගාවචරයකට හිතට හිත පිට ගියයි කියලා හිතන්නකෝ. සද්දයකට වේදනාවකට හිතවිල්ලකට නැත්නම් අතීතයට අනාගතයට කියලා ගිය වෙලාවදී ආ දන්නවනම් දැන් මං ඉන්නේ අතීතයේ ඒ වුණාට මගේ මූල කර්මස්ථානට කීකම මම සතියේ ඒකේ ඉන්නකොට මම රාගේ නෑ මානේ නෑ සතිය තියෙනවා කියලා කොච්චර කෙලෙසක හිටියත් ප්‍රශ්නයක් නෑ මෙන්න මෙතන මට ආරක්ෂිත තැන මගේ මූල කර්මස්ථානේ මගේ ගෝචර භූමිය කියලා දන්න කෙනා කොච්චර අසුචියක හිටියත් එයා සම්පූර්ණ අරසයි. යම් කිසි කෙනෙකුට මොන දේ කෙරුවත් නික්ලේශී තන ക്ഷേම භූමිය මොකද්ද කියලා දන්නේ නැත්නම් අනාතයි අසරණයි. සබහානදී හැම කරදරයකටම ඉන්න දෙන්න. තීල බලන්න මේ කරදරයක් එනකොට මට ආරක්ෂක භූමිය මතක් වෙනවද? මං සති මඩන සති අරමුණ මතක් වෙනවද? ඒකට කියනවා සතුප්පාද කියලා. සතුප්පාදයේ තියෙනවනම් කොච්චර නන්නත්තර වෙලා හිටියත් මෙතෙන්ද එන්න චිත්තක්ෂණයක්වත් යන්නේ අකාලිකවම Taman නැවත Taman ගිහිටපු තැනට එනවා. මේක තමයි අපිට හම්බෙලා තියෙන ධර්ම ආරක්ෂාව කියන්නේ. මේක කවුරුත් කියලා දෙන දෙයක්වත් නැත්නම් කවුරුත් ඇවිල්ලා අපිට මතක් කරයි කියලාවත් එහෙම කරන්නේ නිසා භාවනාවේදී අඩදබර කාංකරචල් එnde එnde එnde එnde ඒක අසහනයක් බවත් ඒක ආතතියක් බවත් ඒ වෙනුවට අසහනේ නැති ආතතිය නැති තැනක් බුදුහාමුදුර අපිට කියලා තියෙන කල්ලාතිල හැති කරන හිටපක් අමාරුවේදී අමලියේදී කවදාකවත් අපිට බෑ භාවනා කරන්න. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණට මරණ මොහොතේදී බෑ. ඊට ඉස්සෙල්ලා මේ ෂේම භූමියේ නැහැත් කරපන් දීපං කෛරාත මේ දාවි ඔබ මොහොත වැටලා ඉන්න එකෙක් නම් ගොඩබිමක් හොයාගන්න. ෂේම භූමිය හොයාගනි. අශෝකං විරජං ඛේම. ශෝක නොකරන රජස් නැති ക്ഷേම භූමිය දන්නේ නැත්නම් සක්මන් කරනකොට කොතනට හිත පිට ගියාම කොතනද ගෙනත් තියන්න ඕන බව දන්නේ නැත්නම් පරියන්කේ ඉන්නකොට හිත පිට ගියාම ආපහු කොතෙන්ද ගිනත් යන්න ඕන තැන දන්නේ නැත්නම් ඒ දිනදා කටයුතු කරනකොට කනකොට බොනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට යනකොට එනකොට නික්ලිෂී තැන කොතනද කියලා දන්නේ නැත්නම් ඔය කොච්චර 84000 පහන් පත්තු කරා මොන දෙයියෝ අදහුවත් අසරණයි අනාතයි ඒ නිසා හැම තැනකදී මතක තියාගන්න අනතුරු තැනක් තියෙනවා. ඒහා සමාන ക്ഷേම භූමියක් තියෙනවා. භාවනා කරන එක අනතුරු තැන් වලට බයත් නැහැ. ඒව අයින් කරන්න හදන්නේ. කොයි එක තිබ්බත් ආරක්ෂක භූමිය, gedare එන අපහු ගමන, ආව තමන්ගේ පැලැස්සට යන පාර, දරුවා තමන්ගේ ඔඩොක්කෙට දැන් අම්මගේ ඔඩොක්කෙට යන පාර මුවා තමන්ගේ මුවන් පැලසට යන පාර දැනගන්නවා වගේ මේ gedara para ආපහු වෙන ගමන දන්න කෙනා මරණ චිත්තක්ෂණේවත් කියන බුදුරජාණන් වහන්සේ වික්ෂිප්තව මැරලා ගියත් කදාකත් අපායට යන්නේ නැහැ ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ මනෝ සංචේතන ආහාර වගේ දීකට පුරුදු කරන එකනා බුදුජානනාංශේ සඳහන් කළා තියෙන්නේ අතේ විස නැත්තම් බය නැතුව විස භාජනයකට අතේ තුවාල නැත්තම් විස භාජනයට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මෙතන පුංචි කෙනහිල්ලක් තියෙනවා සදාචාරයට. මේ මනෝ සංචේතන හරට යනකොට සීල කතා ඉවරයි. හොඳ නරක දෙක ඉවරයි. හරි වැරදි දෙක ඉවරයි. ධර්මය අධර්ම දෙක ඉවරයි. සාධාරණ අසාධාරණ ඉවරයි ධර්මේ. මෙතෙන්ට එනකන් මේ මනුස්සයාට සීලය අවශ්‍යයි, හරි වැරදි ඕනේ, හොඳ නරක ඕනේ. කද්දාකත් මනෝ සංචේතන ආහාර කියන එක තේරුම් ගන්න බෑ. අපි මේ ද්වේතාවේ තියාගෙන ඉන්න තාක්කයි. හරි වැරදි හොඳ නරක මනාප අමනාප සදාදා සාධාරණ අසාධාරණ මේ වෙනස අපේ හිතේ කොච්චර ගැඹුරට බහලා තියෙනවද කියලා තේරෙනවා මේ චේතනා අයින් කරන්න හදන වෙලාව වෙනකොට සංස්කාර අයින් කරන්න හදන වෙලාවට තේරෙනවා අපේ හිත මේ සදාචාරයකට බැඳීම නිසා අපිට කවදාකවත් දෙයක් දිහා බලන්න බෑ සමසිතී හොඳ වැරදි හොඳ නරක හරි වැරදි නේ හොඳ නරක හරි වැරදි නේ හැම තැනම ආතතියක් තියෙනවා නිසා මනෝ සංචේතන ආහාර තේරුම් ගන්නකොට යා නිවන කියන්නේ මොන වගේ දෙයක්ද? ඒක මොන රසයක් තියෙන දෙයක්ද කියන එක නිකන් හීනෙන් තොලගෑ කිරි රසයක් වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මොන තරම් සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක් ඇති කරන්න ඕනේද මාර්ග ඥානයකට හිත හදාන්න. එහෙම නැත්නම් කියනවනම් ගෝත්‍ර භූ ඥානයකට හිත හදාන්න. ඉතින් ඒක තරවචනanse මතක් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ උපමාවකින් සඳහන් කරලා තියෙනවා. ගංගකින් මෙහා පැත්තේ ඉන්න මිනිස්සේ ඒ පැත්තේ තියෙන බයක් නිසා එහා පැත්තට යන්න ප්‍රයත්න කරන වෙලාවේදී පීනන්නත් බැරි නම් ගඟෙත් මිනිමෝරු ඉන්නවනම් කිඹුලෝ ඉන්නවනම් එයාට මේ පැත්තේ තියෙන බයත් නිසා අර දුවගෙන ආපු වේගෙට එහා පැත්තෙන් වෙවිච්ච ගහක දිග අත්තක එල්ලිච්චි වැලක් දකින්න හම්බුනොත් එයා දුවගෙන ඇවිල්ලා අර වැලට පැනලා වැල පැදලා එහා පැත්තට යන්න හදන උපමාවක් දැකලා නැත්නම් රිලෙවෙද්දී දිහා බලන්න. ඌටක් ගල වෙන්නමයි කොහොමද කරන්නේ කියලා. නැත්නම් ටාසන් ෆිල්ම් එකක් බලන්න පෙන්නනවා. බුදුදෙනසේ කාලේ ටාසන් හිටියේ නෑ මං හිතන්නේ. කොහොමද උන් ඔක්කොම බුබ්බඩිය මේ බුදුරජාණන්සේ කියන මනසට ඇත්ත මිනිහෙක් වෙන්නේ නැද්ද? කොහොමද ඇවිල්ලා පැන්නයි කියලා හිතුවොත් මේ බුදුරජාණන්සේ කියන කොච්චර හයියෙන් අල්ල ගන්න ඕන දේ වැල එයා එහා පැත්තට ගැම්ම ගන්න. නමුත් එහා කෙලවරට ගිය ගමන් අතහැරී නැත්තම් මොකද වෙන්නේ කියලා අහන වැල. ආපහු ඇදගෙන එනවා මේ පැත්ත. එචා තමන් මේ තාම ආසාවෙන් අල්ලාගත්ත සීලය, සමාධිය, ප්‍රඥාව, සතිය තේරම ඒකට යනකම් බොහොම තදින් අල්ලන්නේ. ඒකට ගිය ගමන් අතෑරියේ නැත්තම් ඒ දිගේම අපව මේ පැත්තට එනවා. එහෙම නැත්තම් රිටිපැනීමේ සෙල්ලම දන්නවනේ. රිටිපයින්වා කියන එක මම දන්නේ නැහැ දන්නවද කියලා. කෝල වෝල්ට් කියලා කියනවා. බෝල් වෝල් වෝල්ට් කියලා කියනවා. ඒ රිට කාදරෙන් ඉහළට ගිහිල්ලා රිට විසිකිරීමෙන් එහා පැත්තට පයින්න රිට අල්ලගෙන හිටුව මොකද වෙන්නේ? බාහිරගේ හිත වැදුනොත් එimhe එයා චැම්පියන් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ ඔක දඩස් ගල වැටෙන එක. ඒ වැටිල්ල කොච්චර ජයග්‍රාහීද කියලා බලන්න. සමහරට අඩි 14 15 පයින්නවා. සාමාන්‍ය පිම්ම පයින්නේ අඩි 2මාර 3මාර මම කැම් කිය වෙලාවේ මට අඩි 3 පැන ගන්නත් බැරුව කුටි කරනවා තව ඩිංගේ. අපි ගොරගෙන අපිට ඔය හදිසියක් වුණා නම් පණි ඔක්කොමලා පැනලා වෙන්නන්නව. වැඩි වෙච්ච එක ආපු ගමන් කැම්ප් එකට එනකොට බෙච්චිට පොළොවට දානවා සීනම ටොකුවයින. ඒත් මුළු ඔක්කොම ලකුණු කැපෙන්නේ. බුද්ධුමයි මට බාරගේ පය වැදුන්නේ මම පැනලා දුන්නා යා පැත්තට. මේ මගේ ඇඟ බර නිසා මට පණින්න බෑ. පෝල් වෝල්ට් එකේ පිරිටිපිටින් පයින්නකොට ඉහළටම රිට දිගේ යන්න ඕන පුදුම ලස්සන රිට අල්ල ගන්න ඕන. ඒකට පුහුණු කරන්න. රිටකට ගිහලා උඩට ගියාට පස්සේ රිට විසිකලා. ඒ නිසා අපි මෙතෙක් ප්‍රිය කරපු සියල්ලම දැක දැක දන දන මේ විදිහට ඒ කියන්නේ ඒ ප්‍රිය කරපු දේවල් තුන ප්‍රායෝගිකව අපි උඩට යන්න හේතු වෙච්ච රිට. අලංකාරයට ආඩම්බරයට පදක්කමට නෙවෙයි. ඒක අතහරින්න වෙනවයි කියලා කියන්නේ මෙතෙක් මේ කරගෙන ගිය කාම භව විභව කියන තණ්හා එතන මේ මම මාගේ මගේ ආත්මය කියාගෙන ආපු දේවල් සෙල්ලමට වගේ සියල්ල අතහැරීමේ ක්‍රමය තමයි සබ්බ සංඛා නැත්නම් සංඛාර උපේක්ඛා කියනවා එහෙනම් සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජෙගුච්ඡති අනිච්චා සංඥා කැමැති වීම ලැජ්ජාවක් කරගන්න මේ සංස්කාරයන් පිළිබඳව චේතනා පිළිබඳව මම අසවල් වෙමි. පුංචි කාලේ මතකක් දන්නේ පොඩි උන්න දැන්වත් ලියන නැති මට රුපියල් ලක්ෂයක් ලැබුණොත් කියලා අපි ලියනවනේ. ඒ චේතනා පහල කරන හැටි අපිට ඉස්කෝලේ උගන්වනවා. මට මතකයි අපේ බන්දේ හිටියා ඩොම්පිසයි කියලා බොන්තරම දුප්පත් කොල්ලෙක්. ඌට කියන්නේ කිව්වා මේ මට රුපියල් ලක්ෂයක් ලැබුණොත් මූලියල තියෙනවා මට රුපියල් ලක්ෂයක් ලැබුණොත් මම චූස් කේස් එකක් ගන්නවා මේ සූස් කේස් එකද කියලා දන්නේ නැහැ මගේ පොත් අවුවට තෙමෙනවා වැස්සට තෙමෙනවා පිට පොත් ගැලවිලා යනවා මට රුපියල් ලක්ෂයක් ලැබුණා ටූ සූස් කේස් එකක් ගන්නවා සූට් කේස් එකක් ගන්නවා චූස් කේස් එකක් ගන්නවා කියලා තමයි ලියලා තියෙන්නේ සර් hina වුණා අන්තිම දුප්පත් කොල්ලේ ඌට මුළු ජීවිතේට වැඩි වටිනා සූට් කේස් එකක් ඒක තමයි බලාව. ඉතින් අපි පොන්ට පුදුම විදිහට උගන්වනවා චේතනාව පහල කරන්නේ. උගන්ලා උගන්ලා උගන්ලා කොහේ යනවද කියලා හිතන්නේ. කවදා හරි මේ චේතනාවල් පිළිබඳ ලැජ්ජාවටපත් වෙන දවස එනකොට දුකක් වෙන බවට එනකොට පිළිකුලක් බවටපත් වෙනකොට අපි මෙතෙක් කල ගිය ගමන පොඩ්ඩක් හිතන්න. අපේ දරුවන්ට අපි උගන්වන දේ ගැන හිතන්න. අපේ දේශපාලනඥයෝ තාමත් අපිට දෙඤ්ඤම් කියන එක පෙන්වන්න පොඩ්ඩක් හිතන්න. අපි මේ ආර්ථික විශේෂඥයෝ අපිට දෙඤ්ඤම් කියන එක පොඩ්ඩක් හිතන්න. අපි මේ සමාජ විද්‍යාඥයෝ අපිට මේ දෙඤ්ඤම් කියන කද්දාකවත් දෙන්න පුළුවන් දෙයක්ද දුන්නට ඕකෙන් අපිට ප්‍රශ්න විසඳෙනවද කියලා. ඒ චීතිත් අපි තාම ඡන්දේ දානවනේ. ඒකත්ත් ඒ චීති වේදිකාවට ඇවිල්ලා කියනවා මම මෙහෙම මෙහෙම කරොත් මම මෙහෙම මෙහෙම කරන්නම් කියලා. ඉතින් ඒ හේව් ලෝකේ අරණියට යනවා කිව්වහම රුක්කමූලගත වෙනවා කිව්වහම ශූන්‍යාකාරගත වෙනවා කිව්වහම අපි ඒකට පුදුමාකාර නේන විප්ලවයක් කරනවා. බුල ඕන එකක් බෙදාන කාපල්ලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ තරගයක් නැති නිතරංග භූමියට අපි යනවා. අපි ආරණ්‍යයට යනවා. අපි රුක්ක මූලගත වෙනවා. අපි ශූන්‍යාකාරගත වෙනවා. ඒ ඔය බුද්ධ ඥානanse කියන ඔය භාවනා පටන් ගන්න ඉස්සලා දෙන වචන පුංචි වචන නෙවෙයි. පුංචි වචන මොකද ගම කිව්වොත් තරගේ. නගරේ කිව්වොත් තරගේ. ඒ නිසා බුදු ජාන සඳහන් කරනවා එකා බ්‍රහ්මයා වගේ. දෙකා දෙයියෝ වගේ. තුන ගම වගේ. හතර කියන්නේ කොලාහලයි. ඉතින් දැන් ප්‍රශ්න වෙලා තියෙන මේ එකා වෙච්ච බ්‍රහ්මයාටත් අඹුවක් පවර්ලා තියෙනවා සරස්වති දේවි. දැන් දෙක වෙලා. බම්බුගේ අඹු සරස්වති කියන බ්‍රහ්මයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෑනු නැත්තනක් කියලා කිය. පොතේ ලියලා තියෙන දැන් සරස්වතියක් ඇවිල්ලා ආර්යයට අල්ලලා යනවා. සරස්වති පූජාවල් බම්බුට අඹුවක් දීලා තියෙනවා. ඒකත් දෙක වෙලා දැන්. මම රසාව කරන කාලේ මේ මගේ කාමරේ ඇතුල් පැත්තේ දොරේ මම කහලා තිබුණා මේ ගාතාවක් කග්ගවිසාන සූත්‍රයේ ආමන්තනාවෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ නිපජ්ජාය අනබිජිතං සීරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ කිය. මේ පිරිසත් එක්ක ඉන්නකොට අපිට විවිධ ආරාධනා කරනවා අපි අරක කරමු මේක කරමු මේකට සහායක දෙන්න අරකට සහායක දෙන්න ඉඳගෙන ඉන්නකොටත් බුද්ධජනනාංශ කියනවා ආරාධනා කරනවා හිටගෙන ඉන්නකොටත් ආරාධනා කරනවා ගමන් යනකොටත් ඇයින බුදියන් ඉන්නකොටත් කතා කරලා කියනවා නැගිටපු ගමන් අර වැඩේ කරමු හතර ඉරියව්වෙම ආරාධනා වැඩි සෙනගක් එක්ක හිටියෝ ආමන්ත්‍රණ ආමන්ත්‍රණ කියන්නේ ආමන්ත්‍රණ ආමන්ත්‍රණ හොති සහාය මජ්ජි සෙනගක් එක්ක ඉඳ ගියාම හරියට ආමන්ත්‍රණ තියෙනවා ගමනේ චාරේ නිසින්නේ නිපජ්ජාය. අනබිජ්ජිතං ඒ කට්ටියට බෑ කියන්න වෙන්න නොවීම සඳහා කිව්වට පස්සේ බෑ කියන්න නොවීම සඳහා සේරිතං සොයිරි භාවේ සඳහා අපේක්ෂා කරමින් ඒකෝචරේ කග්ගවිසානක මන් තනියම හැසිරෙනවා. නැත්තම් අපිත් එක්ක හිටපු ඕනම කෙනෙක් මොන දේකට ඇවිල්ලා තට්ටු කරලා කතා කරනවනේ. ඉතින් මම හිතුව කම්පැනි වැඩ කරපු කට්ටිය කිව්වා ඒ තනි අඟ මේ කන වේ කඟ වේනගේ තනියඟ ළඟදී දෙක වෙයි කියලා. උනේ නෑ. මම ගිහව හිටියා, නොබැඳ හිටියා. මට පුළුවන් වුණා ගැලවෙන්න. මම පිටට ගිය වෙලාවේදී ඒ ප්‍රස්තාව කරන කාලේ ඒ සුද්ධාටිච මේව මොන උට කොහොම කියලා දෙද්ද මනෝ සංචේතන ආහාර. ඒ දවස්වල මම දන්නෙත් නැහැ. ඊට පස්සේ මම මේ දෙවිපිටියක් පැති යන ගමන් මම කිව්වා මේ මගේ අදහසක් තියෙනවා බඳින්න නැති වෙන්න කියලා. මුව හැරිලා බලලා පිටියට ඇන්න මෙහෙම කරලා පාරක් කඩාන යන්න උඹ බලපන් ලබන සැරේ එනකොට උඹ බැඳලයි කියලා. එහෙම නැත්නම් මේ පිටිය මම කනවයි කියලා. ඒ හිතාගන්න බෑ කාටවත් එහෙම මේ චේතනා පහළ නොකර නොබඳින්න හෝ දේවල් නොකර ඉන්න හිතන්නවත් බෑ. බුදුජනන්සේ කියනවා මේවා සේර මේ බඳින්න ගන්න ගන්න හැම තීන්දුවක්ම કૃතිමයි. ඔකේ වෙන්නේ මොකද්ද? අර අනබිජිතං සේරිතං පෙක්ඛමානෝ කියන විදිහට අපේ ස්වෛරී භාවයත් බෑ කියන්න වෙන්නේ නැති වෙන්නේ හොඳම වෙලේ දැන් පැත්තකටලා ඉන්න එක. ඒක ඉතින් මේ ඕවා නැති වෙන්නේ මම මේ පැත්තකට ආවේ. මන්ට නෑ ඉඳගෙන ඉන්නව කතා කරන්නත් එපා. මට හිටගෙන ඉන්නව කතා කරන්නත් එපා. මම ඇවිදිනව කතා කරන්නත් එපා. බුදින්නව කතා කරන්නත් එපා. ඉතින් මේක පේන්නේ සමාජ විරෝධී ගතියක් විදිහට නේ. මේක පේන්නේ අභිවෘද්ධියට විරුද්ධ යන ගතියක් විදිහට. මේක පේන්නේ නිර්මාණශීලීත්වයට යන වැරද්දක් විදිහට. බුදුජානනාංශය කියනවා මේ තරම් අභිවෘද්ධියක් නිර්මාණශීලීව මේ ලෝකයා මැව්වා කියලා මැවුම්කාරයෙක් ගැන කතා කරනවා නම් ඒකමවල තියෙන සියල්ලම දුක. මේකට කියන්න තියෙන විනාශකයයි කියලා. මැවුම්කාරය කියන්නේ මේක ලෝකේ ඉන්න ලොකුම හොරා වෙන්න ඕනේ මැව්වනම් කවුරු හරි මේකේ. මොකද උද්දී ඉඳලා හැඳ වෙනකන් දුක. අපි මේ චේතනා කරන්නේ දුකට ඉල්ලලා කන්නේ පරිප්පු ඇදගෙන නාන්නේ ඉති ඒ දුකක් පිළිබඳ ලැජ්ජිත බව හරාද අතහැර දමන ගතිය දුකක් වශයෙන් සලකන ගතිය බුදුහාමරෝ දැකලා අපිට කියලා දෙන ක්‍රමේ පොඩ්ඩක් හිතන්න මොන ක්‍රමේද අපි කොතෙන්ද ගෙනියලාද මේ කතාව කියන්නේ ඔය කඩපිලේ බත් පොඩු ගණතන හතරමන් හන්දියේ බනවල නෙවෙයි භවනා කරලා කරලා කරලා කරලා භාවනාදී මේ කාමය අයින් කළා රූපෙට හිත දාලා රූප සංඥාවල් එනකොට මතක් කරලා කියන උතින්දී ලක්ෂිකුත් එක ප්‍රාර්ථනායි ලක්ෂිකුත් එක සැලසුම්ෙයි ලක්ෂිකුත් එකක් ආරාධනායි ඔ කොයි එක ආවත් ලෝක මායя කියලා දැකපන් කෙලස් කියලා දැකපන් ඔළුව දාන්න එපා එළියට දොරනාරින් අමල් බිසෝ චක ඇවිල්ලා කියනවා දොර අරපන් අමල් බිසෝ අම්මා ආවා දොර අරපන් අමල් බිසෝ අම්මා ගිරව ඉඳගෙන කියනවා දොර නාරින් අමල් බිසෝ දොර ඇරියොත් ඉවරයි ආන්නේ වගේ බුදුහාමුදුර අපිට දෙන්නේ මේ සියලු මාර බලවේග තියෙදි පිටිපස්සෙන් ඉන්න සත්පුරුෂයෙක් Taman ළඟ තියෙන උත්තරම රහස කතා කරලා කියනවා මේ භාවනා ඉදිරියට දියුණුවට යන්න ඕන නම් මේ චේතනා පහල කිරීම සහ ප්‍රාර්ථනා පහල කිරීම නැත්තම් මේ සංස්කරණය කිරීම ඇතිදී මේක නෙවෙයි වෙන එකක් ඕනේ කියලා හැඩ ගහන ගතිය ආලවට්ටම් කරන ගතිය රූපලාවන්‍ය කරන ගතිය වෙනුවට එනදී එන විදිහට දෙන්න දුන්නා නම් කිසිම කෙලෙසයක් නැහැ. ඒසකට පැමිණෙන හැම චිත්තක්ෂණයක්ම පිවිතුරුයි. ඒක මේ අපි භාවනා කරලා අපි ගන්නෙමේ පිවිතුරුකමට චේතනා පැනලා මේ අවුල් කරන්න දෙන්නේ නැහැ. ඒකට ඒ කෙනාට තේරෙනවා අවුල් කරාට පස්සේ ස්පර්ශ කරනකොට අපිට පේන්නේ හෝනියමක් කියලා. අපිට පේන්නේ කවුරු හරි කරපු වැරද්දක් කියලා නෑ. අපේ චේතනාව අපිට කලින් පැනලා තියෙනවා. ඒ කලින් පනින චේතනාව දැක ගන්නාසුලුව දැන ගන්නාසුලුව භාවනා කරන්ඩ කාමේ කාම සංඥාතියෙදි බෑ රූපේ රූප සංඥාතියෙදි බෑ අන්න එතෙන්ට යනකොට යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානසතිතිය. ඔබ මෙතෙන්ට එනකම් භාවනා කරුවාට පස්සේ යමක් චේතනා කරන යමක් කල්පනා කරන යමක් අනුසේ වෙනවා නම් විඥානේ ඒක අල්ලගෙන භවයකට ගන්න. එසා චේතනා නොකරන්න හිතාන ඵලයක්. මෙතෙන්ට යනකම්ම චේතනා තියෙනවා. මෙතනින් එහාට චේතනා නොකරන්න උපදේශයක් දෙන්නයි සාරිපුත්‍ර සාංශමේ මනෝ සංචේතනහර පෙන්වන්නේ. යංච පකප්පේති සැලසුම් හදනවා. ප්‍රකල්පනා කරනවා. අනුසේ තියනවා. ඉතින් බුදුහාමුදුරු කියන යම් කිසි කෙනෙක් චේතනා නොකර හිටියොත් ඊටු ප්‍රකල්පනා සහ අනුසේ හේතු කරගෙන විඥානය ගැටේ ගන්නවා. එයා ඊට පස්සේ තමයි ඊටු සැලසුම් ප්‍රකල්පනා කරන්නෙත් නෑ. ඒකට අනුසේ අල්ලගෙන අනුසේ විතරක් අල්ලන ගැටේ ගන්න නිසා එක එක එක එක අයින් කරුවට පස්සේ පේනවා විඥාණය අර කෝල්ල බබා වගේ මොනවා හරි දෙයකින් අපි පටලවා ගන්න හදනවා. ඒකට අපි ඉස්සරහට යන්න හදන විඥාන චතුත්තං කියන ආහාරයට ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අවිද්‍යාව සහ විඥානයේ මැදයි සංස්කාර වෙලා තියෙන්නේ. අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. නිසා මේ විඥාන සමවෙන්න මේ සංස්කාර චෛතසිකය. හිතට කියන්නේ විඥානය කියලා. විඥාණයටත් වැඩිය බලවත් මේ චෛතසිකය. ඒ තාතරට වැඩිය බලවත් මේ දරුවා. ඒ නිසා මේ චෛතසිකයේ පිළිබඳව අපි ගොඩාක් අවදියෙන් ගත කරන්න ඕනේ. අපි මේ ප්‍රාර්ථනා කරන සීලුම දේවල් හරහා මේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා විඥාණයටත් කැයිට බීජීතු දේවල් තීන්දුව කරන්නේ සංස්කාර. ඒක ගේට්ටුවේ ඉන්න කාවල් කාර්යය වගේ. ඉතින් රජුරු හම්බෙන්න ඉන්න කට්ටිය එයා තමයි තීන්දුව කරන්නේ. දැන් කියනවනම් පොලිටික් වගේ පියන් වගේ. ඌට ඕනේ දෙන්නේ කරන්නේ. වෙන්න ඕන දේවල් නේ කරන්නේ. කොයි ෆයිල් එක දුඩින් තියන, කොයි වාලේ යන්නේ තියන කියන එක වගේ. මේ ඒ නිසා මේ සංස්කාර පිළිබඳ ඉගෙනILLක් හිතන්න එපා වෙන සාසනයක. හිතන්න එපා වෙන ශාස්ත්‍රුන් වංශනමක් මේ කතා කරලා තියෙනවායි කියලා. මොකද සාකල්ය මේක සුබ පැත්තට දාලා තියෙන්නේ. සර්වඥාන්සේ අපිට මතක් කරලා තියෙනවා මේ ඔක්කොම භාවනා කරගෙන යනකොට ඒ භාවනාවේදී Tamanට මේ අරමුණ කීකරු කරගෙන අරමුණට මුණ දාගෙන අරමුණේ මේ ගෙවන් වීම සිදුවෙන වෙලාවේදී ලක්ෂිකුත් එකක් චේතනා ආරාධනා මාර්යාගේ රංගපෑම් එන්න පුළුවන් ඒ හැම එකක්ම මාරෙක් විදිහට සලකන්න. පුළුවන් තරම් අර භාවනාව කඩා ගන්න නැතුව අතුරු පාරවල් වලට දාන්න නැතුව ප්‍රධාන පාර ගෙනියන්න පුළුවන් නම් ඒකට ඒ ගුණය කියන්නේ තාදී ගුණය කියලා. එහෙව්කම කියලා තමයි සිංහලෙන් කියන්නේ සාමාන්‍ය වචන කියනවා නොසැලෙන ගතිය මොන උලිලි පාණ්ඩාවත් මොන රඟපෑම් දාණ්ඩාවත් මොන වෙස්මුණු බැන්දත් තමයි මතක තියාගන්න ඕන ගත්ත සරල ඍජු මූල කර්මස්ථානයේ හරහා ඒ වෙනකොට ඕනනම් ඉරියව්ව ගන්න මේ ඉරියව්ව හරහා යන ගමන දුමාකාර වීර ක්‍රියාවක් ඒ නිසා මේ වෙනකොට ඊ මට්ටමට අවිල්ලා තියෙන කෙනෙකුට මම හිතනවා මේ කියන බණේ තේරෙනවයි කියලා ඒ කෙනා මෙතෙන්ට ගිහිල්ලා මේ කාරණාව තේරුම් ගත්තේ නැත්නම් එයාට ලැබෙන දඬුවම තමයි සැකේ. අධිභෝක්‍ය වෙනකොට සැක පහල වෙනවා. මේකද කරන්න ඕනේ ඒකද කරන්න ඕනේ කියලා. ඉදිරියට යන්න බැරි වෙනවා. කවදා හෝ කෙනෙක් නෑ සැක මොකක්වත් තෝරන්නේ මම මේක කරනවා කියලා හරියට මේ සංචේතන මනෝ සංචේතන රෝඩ පොර දාන්න නැතු ගිය ගමන් එතනම තේරෙනවා. එතනදිම තේරෙනවා දැන් නම් ඉදිරියට ගියා. මේකේ එකක් වෙලා බෑ. හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් යනකොට යාට තේරෙන බඩන මේකේ න්‍යාය ධර්මයක් තියෙනවා කිය. මේකේ තියෙන චිත්ත නියාමයක්. අන්නේ චිත්ත නියාමයේ අල්ලන්නේ ඉස්සෙල්ලා තමයි අර සුදුසුකම් ටික ඇති කරගන්නේ. කාමයේ මේ කාමී කාම සංඥා රූප රූප සංඥා අයින් කරලා මෙතන ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ ගියේ ওই පාරෙමයි. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් ගිය ওই පාරේ කිසිම කෙනෙකුට පාරේ බාධාවක් නැහැ. තමා විහිං දාගන්න කරදර තියෙන. ඒ නිසා ජීවිතේ මල් වීං පල්. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා